අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 101 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා මම හඳුන්වා දීමක් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ මතක් ටික මතක් කරගනිමු අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරමු අපි එහෙනම් කාන්තිට ආදරා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී මා පිම්බීම හැකිලිම භාවනාව කරමි. මා පැයක් විනාඩි 45ත් අතර පාලයක් භාවනාවේ යෙදෙමි. භාවනාව අතරතුර වම් පැත්තෙන් ආලෝක ඇවිත් පෙනී නොපෙනී යයි. ඒ ඇයි පහදා දෙනමින් ඉල්ලා සිටිමි. එතකොට අපිට ඔය AI කියන ප්‍රශ්නේ අපි පුළුවන් තරම් පිටු දකිනවා. අහන්න තියෙන්නේ මේ මාළෝක පහළ වීම තමන් කරගෙන යන පිම්බි මහැකිලිම නිරීක්ෂණයට බාධාවක්ද එහෙම නැත්නම් ඒ ආලෝකයේ තියෙද්දිම කරගෙන යන නිරීක්ෂණය කරගෙන යන මානසිකාර්ය නැත්නම් පිම්බි මහැකිලිමට හිතේදීම දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා කැමැතිද ඒ ප්‍රශ්න ලියපෙකනකට උත්තරයක් දෙන්න එයන්න තමයි කමඨාන් සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. හරි මයික් එක යන්න ඕන පිටිපස්සට. මගේ ප්‍රශ්නේ මම නැවතත් වරනගනවා මේ කියන විදිහට අපි කියමු ආලෝකයක් පහළ වුණා අන්ධකාරයක් පහළ වුණා මොන දෙයක් පහළ වුණත් ඒ දේ පහළ වීම ඇයි කියන එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ඒක තිබුණට තමන් කරගෙන යන භාවනා ආනපානේ හරි පිම්බීම ඇකිලිම හරි සක්මන් කරනකොට තියෙන වම දකුණ හරි දිගට කරගෙන යන්න මේක සාධකයක්ද බාධකයක්ද කියන එකයි දැනගන්න ඕනේ. අවසරයි ස්වාමීන් ඒ ආලෝකයේ දකිද්දී ඒක ආලෝකයක් ඒක ආලෝකයක් පේනවා කියලා ඒක ඒක එක දිගේ යන්නේ පිම්බීම හැකිලීමට ආ හිත අරගෙන ඒක කරගෙන යනවා. ඒ අතරතුරත් ආපහු ඒ ආලෝකය මතුවෙනවා. ඔය එතකොට අපි බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් මේ ආලෝකය මෙතනදී පේන ආලෝකය මේක භාවනාව නිසා පහළ වෙන එකක්. ඉතින් දල වශයෙන් සියල්ලෝ මතක තියාගන්න භාවනාව නිසා පහළ වෙන කිසිම දෙයක් භාවනාවට බාධා කරන්නේ නැහැ. ඒක යෝගාවචර කල්ලාතු දැනගත්තොත් අපි නිකන් පොල්ලට ලොකු වලන්නේ නැහැ කියලා තියෙන කතාවක් තියෙන්නේ. ඕනෙක් වලඳා පොල්ලට යටයි තලන එකයි තියෙන්නේ. භාවනාවෙන් නම් පහළ වෙලා තියෙන්නේ ඒකත් වෙරිෆයි කරගන්න ඒකත් දැනගන්න ඕනේ මේ මේක මේ ආලෝකයේ කියන එක නිකන් මේ ගෙදර ලයිට් දාපු නිසා පහළ වෙච්ච එකක්ද නැත්නම් එහෙම නැත්නම් මේ භාවනාවෙන් පහළ වෙච්ච එකක්ද කියලා. භාවනාවෙන් නම් පහළ වෙන්නේ ඒක නෝරුණු පුරුදු ගතියක් තියෙනවා. අමරයක් තියෙනවා. ඇයි කියලා හිතෙනවා. නමුත් යෝගාවචරය ඒකෙන් ගන්න තියෙන සාක්ෂිය තමයි එහෙනම් කවදාකවත් භාවනාවට බාධා කරන්නේ මට තියෙන්නේ මේක පහළලා තියෙද්දිත් කරගෙන ගිය භාවනා කරගෙන යන්න පුළුවන් කියලා බැලුවොත් එnde එnde එnde එnde මේ පහළ වෙන දේවල් සමහරට සාධක සමහරට බාධක වැඩි වෙන්න පටන් ගන්නවා. විවිධ මේ ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවා සමහරලාට. එහෙම නැත්නම් බයක්, ආසාවක්. විවිධ දේවල් භාවනාවේ කොයි දේ පහළ වුණත් මේ භාවනා ප්‍රතිපදා නිසා වෙච්ච එකක් හිතේ කෙලෙස් අඩු වෙනකොට වෙච්ච එක මේක මේ භාවනාවේ පහළ වෙච්ච මේ ඵලය කරදරයක් කරගන්න එපා. ඒ කරදරයක් කරන තැන තමයි ඇයි කියලා අහන එක. ඒ නිසා තරහ වුණාට කරන්න දෙයක් නැහැ. මට කියන්න මේ ඇයි කියලා අහන්නේ ද්වේෂයෙන්. ඒක නිසා හොඳට තේරුම් ගන්නට මේ ද්වේෂය වැඩ කරන්නේ විමසුන් නොවන විදිහට මෙතන. එහෙම නැත්නම් මේ ද්වේෂය නැත්නම් සැකය විමසුන් නොවන මුවාවෙන් වංච කරනවා. අපිට ගන්න තියන්නේ නැහැ ඔයාගේ පෙරක දෝරුකම් ඕනේ නැහැ. මට බලන්න තියෙන්නේ මේක තිබුණාට මට භාවනා කරගෙන යන්න පුළුවන් නම් එච්චරයි. ඒ මොකද මේ ආලෝකයේ විවිධ සටහන් විවිධ ආකාර මාරු වෙනවා. ඇයි කියලා අහන එක හැම වෙලාවෙම ගමනට gadolයක් තිබ්බා වගේ. ඒව නැත්නම් මානසික කාර්යයට නිරෝගී මානසික ආඩ පැහැදිලි බාධාවක්. ඒ නිසා ඇයි කියන ප්‍රශ්නේ මතුවෙන හැම වෙලාවෙම මතක තියානින්න මේ මේ ද්වේෂයක් විවේචනයක් නාස්තික විවේචනයක ලකුණ. අපි ඒක පිටු දැක්ගත්තා ගියා ගමන ගියා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සත්‍ය ආනාපාන සති භාවනාව තුළ මුල මැද අග වශයෙන් හසු නොවි නිමිත්ත මුළුමනින්ම හසු වේ නම් එය පමනක් මෙනෙහි වීම සුදුසුද? තෙරුවන් සරණයි. ප්‍රශ්නනේ ආනාපානෙ මෙනෙහි වෙන්නකොට නිමිත්ත මුලමදාග කියනවට වඩා ඒකත් කියන්න පුළුවන්. පැතිකඩ තුනක් තියෙනවා. මේ පැතිකඩ තුනෙන් කොයි එක තිබ්බත් ආනපන සතියේ. ඉතින් සබහා විදන ගැනීම සඳහා බෞසුත භාවයේ සඳහා කියනවනම් දැනගතයේ පැතිකඩ තුන එකක් තමයි ආධුනිකයෙක් වශයෙන් බලනවනම් මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි අතීත නෙවෙයි අනාගත නෙවෙයි දැන් තියෙන්නේ ආනාපානිය කියලා දැනීමක් තියෙනවා. ඒක වෙන තැනක නෙවෙයි ආනාපානේ කියලා දැනීමක් තියෙනවා. දෙක ඒ දැනෙන ආනාපානය මට දැනෙන්නේ මගේ කයට සාපේක්ෂව එක්ක නාසික අග්‍රේ නැත්නම් උඩු තොලේ එහෙම නැත්නම් ආයේ ඒ කුහරේ උඩට ගිහලා නැමෙන තැන එහෙම නැත්නම් උගුරේ එහෙම නැත්නම් පපුවේ කියලා දැනෙන තැන වැටෙනවා. ඒක දෙවෙනි පැතිකඩ. තුන්වෙනි එක තමයි එහෙම හොඳට බලනකොට ආස්වාස වේලාදී ප්‍රසවාසයේ නැහැ. ප්‍රසවාස වෙලාදී ආස්වාසේ නැහැ. ඒ නිසා මේ ආස්වාස වෙලාදී මේ වැටෙන්නේ ආස්වාසේමයි ප්‍රසවාසේ නෙවෙයි කියලා වැටෙනවා. මේ වැටෙන්නේ ප්‍රසවාසයයි ආස්වාසේ නෙවෙයි කියලා වැටෙනවා. ඒක තමයි මුලමදාග කියන එකෙන් ඔත නියෝජනය වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැතිකඩ තුනෙන් කොයි එක පහළ වුණත් කමන්නේ ඒක සඳහා හිත හැල්ලු වෙන්න එහෙම නැත්නම් මේ මේක මේ ආතති අඩු වෙන්න ගියනොත් මේ තුන කිසිම දාසක තුනම එකවර පැහැදිලි වෙන්නේ නැහැ කාටවත්. එක වෙරක වැටෙනවා මගේ හිත අතීත අනාගත නෙවෙයි ආනාපාන කියලා. තව ඊගාව චිත්තක්ෂණයක වැටෙනවා ඒක වැටෙන්නේ නාසිකාග්‍ර නැත්නම් උඩු තොලේ එහෙම නැත්නම් කොහේ හරි කියලා. ඊට පස්සේ වැටෙනවා හරි මට දැන් පැටෙන්නේ ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි ප්‍රස්වාසයයි ආස්වාසිය නෙවෙයි කියලා මේ පැතිකඩ තුන එකට ගන්නේ චින්තාමේ ඥානවලින්. ඒක කෙරෙන්නේ අන්වේ ඥානවලින් නැත්නම් පටිවිපස්සනාවෙන් ඒ නිසා එක වෙලාවට එකයි දකින්න. ඒ නිසා මේ තුන දැනගත්තට මේක කරදරයකට ගන්න ඒවා. මේ තුන මේක සැරේ පේන්න ඕන, ඔක්කොටම පේන්න ඕන, දිගටම පේන්න ඕන, අඛණ්ඩව පේන්න ඕන කියලා දැඩි මත ධාරි වෙන්න එපා. මේ තුනේ කොයි තැනක හිටියත් සතිය වැඩෙනවා. මේ තුන මාරු වෙනවා. මෙයා තට්ටු මාරුවක් දාන ඉඳපු ගමන් ආසත් ප්‍රසවාසයේ දෙකේ වෙනස පෙන්නනවා. වර එක හැප්පෙන තැන පෙන්නනවා. වර එක මම ඉන්නේ ආස්වාස් ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම නෙවෙයි, සක්මනේ නෙවෙයි, අතීතේ නෙවෙයි කියලා පෙන්වනවා. ඒ නිසා මේ සුත්තමේ ඥානය භාවනාවට බාධාවක් කරගන්න නැතුව පේන කොයි දෙයකට සාදර වෙන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දින පැවැත් වූ ධර්මදේශනයට අනුව මා මගේ වර්තමාන తත්වය මැන බැලුවෙමි. එහිදී මා හොඳින් ආනාපාන සතියට සිත යොමා සමාධියෙන් සිටින අවස්ථාවේදී වෙනදා මෙන් නොව බොහෝ ලෙස සිටින බින්දියට ඇදී යයි. එය ඊටා බරව පවතී. මා කිසිදු ආකාරයක වෙහෙසක් හෝ නිදිමතක් නොමැතිව භාවනාවට වාඩි උවද ටික වේලාවකින් සමාධිය ලැබුණද තීන මිද්දේ නිසාවෙන් කය ඍජුව පවත්වාගත නොහැකිය. එය මෙනෙහි කරන විට එම తත්වයේ වඩ වඩා තීව්‍ර වේ. මේ සඳහා ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායු සුවයත් නිරෝගී සුවයත් ලැබේවා. මේකේ වචනේම සඳහන් කරලා තියෙනවා මෙනෙහි කිරීම කියලා. ඒ මෙනෙහි කරනකොට තීව්‍ර වෙනවයි කියලා තියෙනවා. මෙන්න මේකට මට කට උත්තරයක් ඕනේ මෙනෙහි කරන්නේ මොකද්ද? තීව්‍ර වෙන්නේ මොකද්ද කියලා. මෙනෙහි කරන්නේ ආනාපානෙද? එතකොට තීව්‍ර වෙන්නේ ආනාපානෙද? නැත්නම් මෙනෙහි කරන්නේ නිදිමතද? එතකොට තීව්‍ර වෙන්නේ නිදිමතද? නැත්නම් ආනාපානෙ මෙනෙහි කරනකොට නිදිමත තීව්‍ර වෙනවද කියලා කැමැතිද? ඒ ලියුම් කරුවා හෝ ලියුම් කාර්යකට උත්තරයක් දෙන්නේ. එහෙම නැත්නම් ඉතින් නඩු අහන්න බෑ. ඉතින් හරස් ප්‍රශ්න අහන්න නැතුව ඉතින් නඩු නඩු ආකන. එනිසා ඒක මට වැදගත්. මෙනේ කරන විට තීව්‍ර වෙනවයි කියනවා. කුමක් මෙනේ කරනකොට කුමක් තීව්‍ර වෙනවද කියන වචන දෙක මං හිතලා ගත්තට හරියන්නේ ඒ කරුණාකරලා ඒක සහිතව නැවත ලියන්න. ඒ මොකද මේ නිදි මතර තියෙන උත්තරේ තමයි නිදි මෙනේ කිරීම. මෙනේ කරනකොට නිදි මත නිදිමත කියලා කියන්නේ සීතල බවක් මෙනෙහි කිරීම කියන්නේ උණුසුම් බවක් ඇවිස්සිල්ලක් ඒ නිසා ප්‍රමාණයට මෙනෙහි කරනවා නම් නිදිමත තියෙන එක උත්තරයක් අනිත් උත්තරේ තමයි පරියන්කයට යන්න ඉස්සෙල්ලා හොඳට සක්මන් කරන්නේ හොඳට සක්මන් කරලා ගියොත් හිත කර්මන්නේයි එතකොට නිදිමත වෙනවා අඩුයි ඒ කියන්නේ පරියන්කයට කලින් නම් මෙනෙහි කිරීම සමා වෙන්නේ නිදිම මේ සක්මන පරියන්කට ගියාට පස්සේ නම් මෙනෙහි කිරීම තව එකක් මට කීත හැකි නිකන් විතර කාට කොයි එකවත් නොගැලපෙන්නක් නැති නොවෙන්න නිසා මට නිදිමත දැන් එන්න හදන්නේ කියලා ලෑස්තිලා යන්න ලෑස්තිලා ගියාම ওই නිදිමත ওই තරම්ම ඍජු එන්නේ නැහැ. නමුත් මම කැමති ඒක ඒකේ නාගෙම්ම අනිත් දවසේ ආයෙත් දැනගන්න මෙනෙහි කරන්නේ කොහොමද මොකද්ද තීව්‍ර වෙන්නේ මොකද්ද කියන එක මට දැනුම් දෙනවා නම් හොඳයි. අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. සක්මාන් භාවනාව කරගෙන යන විට මට දැනුනේ හුස්ම ඉහළට ගැනීමත් සමගයි পায় එසවෙන්නේ. পায় පහළට යෑමේදී ප්‍රස්වාස සමග යයි. මෙලෙස ආස්වාස ප්‍රස්වාස සමග යම් සම්බන්ධයක් තිබේද සක්මනේ. තෙරුවන් සරණයි. එහෙමයි සමහර වෙලාවට මේ දෙක සමපාත වෙනවා. නමුත් අපි දුවන වෙලාවක් ගත්තොත් නැත්නම් ගාක් හුස්ම වේගවත් වෙලා පය හිමීට යන වෙලාව ගත්තොත් ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඉතින් ඒක නිසා මේ මේ වෙලාවේ සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධතාවය වෙනස් වෙනවා. ඒක තමයි අපි මේ දැනගන්න ලෑස්ති වෙන්නේ. තමහර වෙලාවට මේ හෘද ස්පන්දනයත් එක්ක ආස්වාද ප්‍රසවාසයත් එක්ක ගමන් වේගයත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ආවේගත් එක්ක අපේ හිතේ තියෙන ආවේගත් එක්ක ගමන් වේගයේ සම්බන්ධකමක් තියෙනවා. නමුත් ඒවා ශීඝ්‍ර වෙනස් වෙන විචල්්‍ය සාධක දෙකක් හරි අමාරුයි. ඒ දෙන්න අතර තියෙන මේ නිත්‍ය සම්බන්ධයක් හොයන්න සම්බන්ධයක් තියෙනක වෙනස් වෙනවා. ඒ නිසා මම මේ යන්නේ දැනගන්න අවබෝධ කරගන්න යන්නේ අනිත්‍යතාවයේනේ වෙනස් වීමනේ ඇතිව නැතිව යන එකනේ වෙනත් දෙයක් වඩපත් වෙන එකනේ විපරිණාමය වෙන එකනේ රූපාන්තරණය වෙන එකනේ කියලා ඒ සම්බන්ධතාව හොයන එක තමයි නිත්‍ය සංඥාව. ඒ තමයි අපිට ස්කෝල් වලින් දීලා තියෙන පිළිකාව. අපිට ඉස්කෝලේ උගන්වනකොට මේකත් ස්ථිරයි මේකත් ස්ථිරයි දෙකේ සම්බන්ධතා හදන සමීකරණ හදනවා. බුදුරජාණන් සඳහන් කරන මේකත් අනිස්ථිරයි මේකත් අනිස්ථිරයි හදන හැම සම්බන්ධතාවයක්ම නැතිව යන සුළුයි. ඒක නිසා ඒ න්‍යාය හදන්න එපා. එකම න්‍යායයි ලෝකේ තියෙන අනිත්‍යයි කියන න්‍යායයි. ඒක නිසා අනිත්‍යයි කියන හදන හැම සමීකරණයක්ම දුකට හේතු අපේ හිත නිතරම බලනවා මේ මේ සමීකරණ හදන්නේ. එහෙම නැත්නම් මේ න්‍යාය කොට නගන්නේ. එහෙම නැත්නම් අපි න්‍යාය පත්‍ර හදාගෙන ඉතින් මම අතවලා ගියා ගන්න හදනවා. නමුත් මේ ඉන්න කිසිම දෙයකට බුදුහාමුදුරුවෝ වගේ වෙන්නේත් නැහැ. සබහ ධර්මයේ වගේ වෙන්නේත් නැහැ. චිත්ත න්‍යාය වගේ වෙන්නේත් නැහැ. ඒ නිසා මේ වෙනස් වෙන සමාන වෙලාවක් තියෙනවා. වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා කියලා ඒක දක්නාසුලෝ දිගට පරිශීලනය කරන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකයෙක්මි. පරියංක භාවනාවේදී මා සිටින ඉරියව්ව අරමුණු කළද එම ඉරියව්වේ සිත පවත්වා ගැනීමට අපහසුය. භාවනාවට හසුන්ගත් වහා සිත ආස්වාස හා ප්‍රස්වාස මෙනෙහි කිරීමට පටන් ගනී. එය මා සිහි කිරීමට ප්‍රථම දැනෙනවා විය හැකියයි සිතමි. මේ සඳහා කළ යුතු යමක් පවතීද? මේ සඳහා උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලැබේවායි මා පතමි. මේ අත්භවයේදීම ඔබට නිවන් සුව ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. මේකෙත් ලියන ආහන්න හදන කාරණා පිළිසිදු නෑ. ඒත් මට කට උතර දෙනවා මට ලේසි මේක තේරුම් ගන්න. මම ඉන්න ඉරියව්වට හිත යොදන්න හදනකොට මට ආනාපානෙ පේනවා කියන එකද මේකෙන් කියවෙන්නේ දන්නේ නෑ. එහෙම නැත්නම් මම ආනාපානට හිත යොදන්න ඉස්සෙල්ලා ආනාපානේ මට වැටෙන්න පටන් ගන්නවා කියන එකද මේකෙන් කියවෙන්නේ කියලා දන්න. ඒ නිසා මේ ලියපෙකනා කැමැතිද මේ අවුල දිගෑරලා හරියට පිරිසුදු කරලා කියන්න. එතකොට හරි ලේසි උත්තර දෙන්න. කවුරු හරි කියපෙක කෙනෙක් ඉන්නවා උත්තර දෙන්න කැමති නම් අත උසලා සංඥාවක් කරන්න. එතකොට අපිට පුළුවන් එයාගේ කට උත්තරයක් ගන්න. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේ මම ප්‍රශ්න කරන්නේ පළවෙනි වාක්‍ය දෙක මම ඉඳගෙන ඉන්නකොට මගේ හිත හිටින්නේ ඉන්න ඉරියව්ව තියන්න බෑ. නමුත් මම ඉඳගෙන කෙලින්ම ආනපාන හිත යොදනකොට මටත් ඉස්සලා ආනපානෙ මගේ අතට එන්න හදනවා වගේ අදහසක් මට ආවෙන්නේ මේක පොඩ්ඩක් පැහැදිලි කරලා මතක් කරලා දෙන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්ස. භාවනාවට ඉඳගත්තාම භාවනාව ඉඳගෙන ඉන්න ඉරියව්වට සිත යොමු කරන්න හදනකොට ඒ ඉරියව්වට හිත පවත්වන්න බෑ ආනාපානයමයි නිතරම ඒක වඩා හොඳයි. එතකොට අපි අර පියවරෙන් පියවරට යනකොට තමයි ඉස්සලා ඉරියව්වට යොදලා ඊට පස්සේ ඉරියව්ව යාලු කරගෙන ඉරියව්ව ඇතුලේ තියෙන ආනාපානට යනවා. නමුත් පෙර කරපු භාවනා කරපතිවලක් නිසා හෝ ඉරියව්වට හිත යොදන්නේ නැතුව කෙලින්ම ආනාපානට යනවනම් ඒක ඒකත් ජයසිරි මංගලම් කියලා ඒක වාසියට අරගන්න අරගෙන ඉවරලා ඒ ආනාපානයේ මේ ඉස මුණට මුණ දාලා තියෙන ආනාපානයේ නැත්තම් හුස්මේ කොච්චර වෙලාවක් හුස්මේ හිත පවත්වන්න පුළුවන්ද කියන එක සාමාන්‍ය මට්ටම් බලලා ඒක වැඩි කිරීම තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. සතිය වඩනවා කියලා කියන්නේ. එනවා බලනකොට හුස්ම රැලි කීයක් නැත්තම් තප්පර කීයක් විතර ආනාපානේ බලාගෙන ඉන්න පුළුවන් වගේද වැටෙන්නේ සාමාන්‍ය මට්ටමේ. විනාඩි 5ක් විතර. හොඳටම ඇති. ඒක හොඳටම ඇති. ඒක නිසා දැන් මතක තියාගෙන ඉන්න මට ආරම්භක තේසේ වශයෙන් මට විනාඩි 5ක් ආනපන තියාගෙන ඉන්න පුළුවන්. දැන් හොඳට සක්මන් කරලා වාඩි වෙලා දැනගන්න ඕනේ මගේ හිත සාමාන්‍ය ක්‍රමයට විනාඩි 5ක් විතර තියෙනවා. ඊගාව පරියන්කේදී මම මේක විනාඩි 5මාරක් විනාඩි 6ක් කර ගැනීම සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා සාමාන්‍ය උපදේශය තමයි විනාඩි 5 යන බව යන බව දැන් විනාඩි 5 ඉවර වෙගෙන ඉන්නේ. දැන් මෙතනින් හිත පණින්නයි හදන්නේ කියලා දැනගෙන ගියොත් හිත පයින් ගතිය අඩු වෙනවා. ඒක පාරට යන්න දෙන්නේ නැතුව දැන් දන්නවා මගේ චරිතය හැසිරෙට මට විනාඩි 5ක් ඉන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මේක වේගන යනවා. හිත පිටපයින්. එහෙම බලාගෙන හිටියොත් පිටපයින් ගතියත් අඩුයි. එක දෙක පිට ගියාට පස්සේ ආයෙත් ඉන්නලා ආනපන තියන්න පුළුවන්ද? තිබ්බොත් නැවත සැරයක් විනාඩි 5ද තියෙන්නේ 4ද තියෙන්නේ 6ද තියෙන්නේ කියලා හිත ආනපානිය ඇසුරු කරන නැත්නම් ආනපානිය මූණට මූණ දාන නැත්නම් ආනපානට ආපాతගත වෙන අවස්ථාව එnde end end end නැවත නැවත කරනකොට කොහොමද වෙන්නේ කියලා බැලුවොත් ඉරියව්ව නොදැක්කයි කියලා ප්‍රශ්නයක් නැහැ ඉරියව්ව දැකීම ප්‍රාග් අවස්ථාවක් මූලික අවස්ථාවක් ඒකේ සාර්ථක වුණාට පස්සේ තමයි ආනපානෙ පේන්නේ ආනපානෙ පේනවනම් ඒ සැක නැතුව ඒක දිගක් වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමයි මෙතන සුද්ධ විය යුතු කමටහන. নমස්කාර වේවා. අවසරයි අපේ ස්වාමීන් වහන්ස. ඊයේ දේශනෙන් පසුව පැවති සක්මනේදී සක්මන් වාර දෙක තුනක් හොඳින් පතුලේ සිහිය පිහිටියේය. වැලිවල විවිධාකාර දැනීම්, පතුලේ දැනීම් දැනෙමින් තිබෙන අතර මුළු කයේම සිහිය පිහිටිනි. එවිට දන හිස උකුල්ලට පා ඇඟිලිවල රළු දැනීම් රාශියක් තියෙද්දී උඩුකයේ සියලු තැන්හි තෙරපීම් හා ලිහිල් විහිම්ද කාය විඥාණයට දැනුනි. සක්මනේ හැරවුම් ලක්ෂණයේදී කනේ යම් දැනීම්ද දැනුනි. කනේ කියලා තියෙන්නේ එක පියවරක් ඔසවා අනෙක් පියවර තැබීමට මත්තෙන් කොච්චරක් දෝ දැනීම් රාශියක් හටගන්නා බව දුටුවේ ප්‍රථම අවස්ථාවටය. සක්මණෙන් පසු පරියංකයේදීද වැඩි වෙනසක් නොඋනි. ශරීර අභ්‍යන්තරයේ පවතින කම්පන චංචල දැනෙන්නට විනි. මේ දැනීම් එකිනෙකට වෙනස්ය. ඒ එකිනෙකට වෙනස් වූ දැනීම් දිහා බලා සිටින විට වැටහුනේ පුංචි කාලයේ වෙල්වලට වතුර යන බට පොලේ බටපොල් ඇතුලේ සෙල්ලම් කරන්නාසේ බාහිර පරිසරයෙන් වෙන්ව කය තුල කාය විඥානය හැසිරෙන ආකාරය මේ සියල්ල මැද්දේ ආස්වාස ප්‍රස්වාස ඇවිත් යයි. සාමාන්‍ය කටයුතු වලදීත් බාහිර දේවල් කයේ ගැටෙන විට ඒවායේ තද බව, වැగిරෙන බව ආදිය දැනේ. තද බව දැනුණට පසුවයි එහි උණුසුම් සිසිල් බව වැටහෙන්නේ. මෙලෙස කයේ දැනීමට සිහිය පිහිටුවීම කායානුපස්සනාවද වේදනානුපස්සනාවද කියා හරියට අවබෝධයක් නැතත් කයේ හටගන්නා දැනීම්වල ස්වභාවයත් මනාව පෙනේ. ඔබ වහන්සේට කායික මානසික ශක්තිය ලැබේවා. මේකෙදි මෙන්න මේ වගේ අදහස් දෙක තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. යම් වෙලාවක යම් යෝගාචරයකට කයි මේ වගේ ගොඩාක් සංනිවේදන සංවේදනා දැනීම් ගොඩක් එනවනම් එතන හුද්දටම පේනවා මේ වේදනා එක චිත්තක්ෂණයක්වත් ඉන්නතු වෙනස් වෙනවා අරමුණු ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න මේ අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍ය ලක්ෂණය බොහොම ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. එක අරමුණක් දිහා බලනකොට ඒක නිට්ටයයි සුඛයි සුබයි කියන ඊට වැඩි. නමුත් මේක ගොජයක්, මේක පණුරිත්තක් වගේ මේක මේ සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ සඳහන් කරන වචනේ සන්තතිය කියලා ෆ්ලක්ස් එක. අනේ සන්තතිය දිහා බලනකොට පේනවා එකම චිත්තක්ෂණයකත් එකම අංශුවක්වත් ඉසු බුලන්න තරම්වත් විවේක ගන්නෑ. මේක නිකන් නිතරම කොච්චර හරි කුල්ලකට හාල් ටිකක් දාලා පොළනවා වගේ. පිළීමේ ලක්ෂණ පේනවා. ඉතින් ඒක දිහා බලනකොට මේක රූපයක්ද මේක නාමයක්ද මේක මනාපදයක්ද මේක අමනාපදයක්ද කියලා හොඳට මේක හරියට මේක තමයි මේ සන්තතිය මේක තමයි මේ විනාශ වෙන බව ගොළු භාෂාවෙන් අපිට කියලා දෙන දේ. ඔකට පටවිය ආපෝ තේජෝ වල කම්පන චංචල එක පැත්තකින් රූප වශයෙන් හොල්මන් කරනවා. මේ පැත්තෙන් සැක සමාහට ස්ථිර භාවයේ සමාහට ප්‍රීතියක් සමාහට බයක් හොල්මන් කරනවා. ඉතින් ඒ දිහා බලාගෙන යෝගාවචරය බාධා කරන්නේ නැතුව යන්න පටන් අරගත්තොත් හිතන්න වෙලාවක මේ කය ඇතුලේ පේන මේ ගොජේ මේ කය ඇතුලේ පේන මේ සන්තතිය මේ ක්‍රියාකාරීත්වයේ කයෙන් පිටත් පවතිනවා. උලංගක් ඇවිල්ලා අපිට වදිනවයි කියලා කියන්නේ ඒ කය ඇතුළට අපිට උණුසුම සීසලත දැනෙනකොට ඇතුළත සීතලක් දැනෙනවා නම් ඉතින් පිට උණුසුමක් තියෙනවා. අපිට මේ වදින දේ තදට දැනෙනවා නම් ඉතින් පිට මෙලෙක් ගතියක් තියෙනවා. අපි නිශ්චලයි හුළඟ චංචලයි. දෙක අතර ප්‍රත්‍ය සාපේක්ෂව වෙනස්කම් තියෙනවා. ඒත් මේ එළිය තියෙන කම්පන චංචලයි මේ ඇතුළ කියන එකේ කම්පන චංචල අතර කොහෙද මේ සීමාව කියලා නැත්තම් මම මේක මම මේ මම නොවි කියලා කොටසක් තියෙනවා. අන්න ඔය සීමාව ක්‍රමයෙන් දුර වෙන්න පටන් ගන්නවා. ඒකත් මහා මේ බයක් උපදින දෙයක්. මේ කම්පන චංචල ගොජේ දකින්න කෙනාට ඒක සමාදන් වෙච්ච ගමන් මේ ඇතුළත පිටත කියන එක එහෙම නැත්නම් මේකේ බවුන්ඩරි එක සීමා මරියාදාවල් නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මහා මේ ඉඳගෙන ඉන්න පෝරකේ ලෑල්ලක්දා වගේ එහෙම නැත්නම් කරන්ට් එකක් වදිනවා වගේ නැත්නම් දියසුලියකට අහු වුණා වගේ එහෙම නැත්නම් සුන්නත් දූලි වුණා වගේ නැත්නම් ගිනි ගත්තා වගේ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක බොහොම සෙල්ලක්කාර පුද්ගලයාට යෝගාවචරයට පේනවා කම්පන චංචල වශයෙන් බලනකොට ඇතුළත පිටත කියලා දෙයක් නැහැ. මුලක් මැදක් අගක් නැහැ. හොඳක් නරකක් කියලා එකක් නැහැ. ඔක්කොම නිතර ක්‍රියාවත් වෙන ක්‍රියාශක්තියක් විතරක් තියෙනවා. මේ ක්‍රියාශක්තිය මම කියා ගන්න වටිනවද? නැත්නම් මම මගේ පිට දෙයක්ද කියලා බැලුවොත් අපේ භාෂාවට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක වේදනාවක්ද මේක සද්නේ රූපයක්ද මේක සංඥාවක්ද මේක සංස්කාරයක්ද මොකක්වත් නැහැ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ වෙරළා ඉන්නට ගිහිල්ලා වෙරළේ බැඳිලා වැදිලා බිඳිලා යන රැළ ගණන් කරන්න පුළුවන්. නමුත් වෙරළට පොඩ්ඩක් යහින් තියෙන මොහොත දිහා බලන්න නිතරම නලිය. ඒකට අවුවටලා තියෙන බලා හිටුවොත් ඔක්කාර වෙනවා. ඔරුවක හිටියොත් මොහොදු උනාල්නවා. එහා කෙලවරටම ගිහිල්ලා සිටිජේ බැලුවොත් තන්නේ කරම ඉරක් තියෙනවා. ඉතින් මේ තුනෙන් වෙරළා හිටට ගිය කෙනා කොයි එක බලනවද කියලා කියන්න බෑ. පොඩි ළමයි දකන වෙරළ ගණන් කරනවා ඒක බින්දින හැටි දකනවා එයා බොහෝ විට සිටිදේ දිහා බල්ලත් නැතුව ඇති අතරමැද තියෙන රැළ දිහා බල්ලත් නැහැ වෙන වැඩිහිටි කෙනෙක් ගිහලා සිටිදේ දිහා බලන්නේත් කියාවි කිසිම වෙනසක් නැහැ ගිය වෙලාව ඉඳලා ඉදෙනකන් එකම දේ තියෙන්නේ මහා කම්මැලි කියලා මැද බලපු කෙනෙක් කියාවි වක්කාරයක් තියෙන්නේ බලනකොට ඔළුව තෝන්තු වෙනවා කියලා ඉතින් මේ ධර්ම ජීවිතය කියන්නේ ඔය වගේ ඕන්නම් එක නිට්යයි සුඛයි සුබයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ එක එක බින්දෙනවා මේ එක එක හුස්ම රැල්ල වගේ රැළ බින්දෙනවා බකින්නත් පුළුවන්. නමුත් ඔය අතරමැද ශරීරය කියලා කියන්නේ මේ බලවේගයේ പ്രേත කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ මේකේ ක්‍රියා රාශියක් තියෙනවා. ඉතින් ඒක පේන්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට දැන් ඉඳගෙන ඉන්නකොටද මේක පේන්නේ, සක්මන් කරනකොටද පේන්නේ, නිදාගෙන ඉන්නකොටද පේන්නේ, හිටගෙන ඉන්න මේනේ මොනම සීමාවක්වත් නැහැ. ශරීරයේ කියන භවය කියන ජීවිතයේ කියන මම බෙමි කියන ඕන තැනව ගත්තොත් ওই නලියන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒකට ලකුණු හතරක් පෙන්ලා දෙනවා අත්ඇල් හතරක්. මේක පෙළන ගතියක් තියෙනවා. කුල්ලට දාලා පොළනවා. දවන ගතියක් තියෙන 10ක්. සංකතයක් සකස් කරන ලද්දක් මේක එක අංශුවකින් එක දෙයක් නෙවෙයි සමූහයක් විපරිණාමය එක සැරේ පෙන්නව මොනත ආයෙ පෙන්වන්නේ නැහැ මෙන්න මේකට හිත ගියොත් එනවා මේකේ නිතර පවතින්න පුළුවන් නම් වයසට යන එක නතර වෙනවා තිරියන් වෙන්න පටන් අර ගන්නවා නිසා කාට හරි පුළුවන් නම් මේ සන්තතිය හිත පවත්තන්න එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තිය හිත පවත්තන්න එයාට සතිය පිහිටනකොට මේ ක්‍රියාශක්තිය තමයි පේන්නේ ඒ ක්‍රියාශක්තියේ මුලක් මැදක් අගක් ඒකකයක් මොනක්වත් හොයන්න බෑ අතුලක් පිටක් හොයන්න බෑ ඒ නිසා පුළුවන් නම් මේකට සාදර වෙන්න සාදර වෙලා පේන පේන වෙලාවේ ඒක වැඩි කරන්න අඩු කරන්න බෑ අපට මේකත් එක්ක මේකට හිතියෝ දාගෙන ආපాతගත කරගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනාගෙන් කිසිම විනිශ්චයක් මේ දර්ශනේ ඉල්ලන්නේ නෑ විනිශ්චය කරන්න යන්නත් එපා එතකොට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි මේ ගොජේ එහෙම නැත්නම් මේ සන්තතිය එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තිය. හරිම අසංවිධිත ක්‍රියාශක්තියක් තියෙන්නේ. මේ ක්‍රියාශක්තිය කිසිම ඥාන පරිම ගතියක් නැහැ. මේ ක්‍රියාශක්තිය කිසිම හොඳ නරකක් නැහැ. උගත් නුගත්කමක් නැහැ. බුදුහාමුදුරන්ගෙත් ওই ක්‍රියාශක්තියමයි මම ওই ක්‍රියාශක්තියම. වෙලා තියෙන්නේ මේක හරි බය උපදවන සුළුයි. හරිම නීරසයි. හරිම ඒකාකාරයි. හරිම සැක උපදවන සුළුයි. හරිම අනිශ්චිතයි. ඉතින් ඒ නිසා අපි ඇද්ද කරලා මොනවා හෝ නිත්‍ය වස්තුවක් දිහා බලමු. නමුත් බුදුන් එක්ක ඉන්න ඕන නම් ධර්මයත් එක්ක ඉන්න ඕන නම් සංඝ රත්නයත් එක්ක ඉන්න ඕන නම් සීල රකින්න ඕන නම් මේ චංචල කම්පන ගතිය දිහා උපයාසපයා ගන්නාලද දෙයක් විදියට සිරිතෙවුදු ගෙට වැටියා වගේ නැත්නම් ඒකත් ජයසිරි මංගලම් කියලා මේක දිහා බලහින්න පුළුවන් නම් එතන ඉතින් ගොඩාක් අපේ වැඩමුළුව සාර්ථකයි කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ දින කමඨහන් වාර්තාවේ ආනාපානයේ හා සක්මනේ තොරතුරු වර්ග රාශියක් දුටු බව මා විසින් ඉදිරිපත් කරන ලදී. එම තොරතුරු තවදුරටත් දැකිය හැකි ක්‍රම අනුගමනය කරගෙන ඉදිරියට යන ලෙස ඔබ වහන්සේ විසින් උපදෙස් දෙන ලදී. ආනාපානය ඊයේ දින උද්‍යෝගයෙන් යුතුව ආනාපානයේ වදින ස්ථානයත් උණුසුම හා සිසිල් භාවයත් නාස් බිත්ති තෙරපෙන ආකාරයේ වෙනසත් ආස්වාස ප්‍රස්වාසයට වඩා දීර්ඝ බවත් නිරීක්ෂණය කළෙමි. බොහෝ විට පර්යංකයේ විනාඩි 20ක් පමණ යද්දී කකුලක පිටිපතුලේ වේදනාවක් දැනේ. වෙනදාට එම වේදනාවද ආනාපානය නිරීක්ෂණය කරන අතරම පසුබිමෙන් පවතී. ඊයේ දින දකුණු කකුලේ පිටිපතුලේ වේදනාව උග්‍ර විය. භාවනාවේ මුල මූල භාගයේ තිබූ උද්‍යෝගය තවත් වැඩි විය. සිහියද තියුණු විය. දකුණු කකුලේ පිටිපතුලත් විලුඹත් මාරුවෙන් මාරුවට සතියට ලක්විය. එය රත් වූ පිහියකින් අනින්නාක් මෙනි. තවත් විටක එම එම දෙකෙන් එක ස්ථානයක වේදනාව ඊතා දියුණු වූ විට ඊතා තියුණු වූ විට එම එක ස්ථානයේ දෙස තප්පර 10ක් 15ක් පමණ බලා සිටිය හැකි විය. එහිදී වේදනාවේ සහ රත්වීම් ස්වභාවයන්හි අඩු හා වැඩිවීම් දුටු අතර එක ස්ථානයක් යැයි සිතා සිටියද එම ස්ථානද ළඟ ළඟම වාරුවන බව දුටු වෙමි. වේදනාවක් දෙස සතුටින් හා උද්‍යෝගයෙන් මෙතරම් වේලාවක් බලා සිටි පළමු අවස්ථාව විය. වේදනාවේ ස්වභාවයත් ස්වභාවයන් දකින උද්‍යෝගිමත් සිත ඊටත් වඩා බොහෝ වේලාවක් පසුබිමෙහි පැවතියේය. අද දින ආනාපානය නීරස වූ අතර නිදි කිරා වැටමින් පැවතියේය. සක්මනේ පාදය වැලි කැටවල ක්‍රමයෙන් ගැටීගෙන යන ආකාරය අදද නිරීක්ෂණය කළමි. එහෙත් ඊයේ තරම් උද්‍යෝගයකින් නොවේ. එහෙත් දිගටම අත නොහැර භාවනා කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ රචනයේ සඳහන් කරන මේ උද්‍යෝගය භාවනා විසින් අපිට ඇති කරලා දෙන එකක්ද නැත්නම් භාවනා කරන මම ඇති කරගත යුතු දෙයක්ද එහෙම නැත්නම් මම වගේ කියන්න ඕන දෙයක්ද කියලා බැලුවොත් ආධුනිකයාට නම් භාවනාවට උද්‍යෝගයක් ඇති කරගන්න වෙනවා. අපිට ඒක සද්ධාව අවශ්‍ය වෙනවා. නමුත් යම් මට්ටමකට භාවනා කමඨාන සුද්ධ වුණාට පස්සේ එන හැම බාධාවක්ම වේදනාවක් ආවා සද්දයක් ආවත් ඒක භාවනාවට මෝලට අඹර ගත්තා වගේ අඹරගෙන යන්න පටන් ගත්තාම ඒකෙන් උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා. ඒක හරියට වාහනයක් ස්ටාර්ට් කරනකොට ඒ ස්විච් එක දාලා කරකවනකොට වාහනේ තියෙන බැටරියෙන් කරන්ට් එක අරගෙන එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ එන්ජින් එක දුවන්න පටන් ගත්තට පස්සේ ආයෙ එන්ජින් එකෙන් බැටරිය ආයෙ charge කරනවා. එතකොට දුවන වාහනේ බැටරිය බහින්නේ නැහැ. නැත කළා තිබොත් වාහනේ බැටරිය බහින්නේ. ඒ වගේ ආරම්භයේදී බැටරිය පාවිච්චි කරාට එහෙම නැත්නම් එන්ජින් එක ස්ටාර්ට් කරන්න සෙල් ස්ටාර්ටර් එක පාවිච්චි කරන බැටරිය ගෙවුනට දුවන වාහනේ එන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපි නොදන්න ශක්ති ප්‍රභව රාශියක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ මතුවෙන ශක්ති ඥාන පරිම කමන්නේ. ඒ වගේ කිසිසේත්ම ඔය තියෙන තොමන ගති උකුළු මුකුළු පෑම් මොකුත් නැහැ. ඒක රත් කරගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇති වුණාට පස්සේ යම් තැනකදී ඒක හොඳට කස කැවුනට පස්සේ ਸਰවඥන්සේ ව්‍යංගාර්ථයෙන් කියන මේ ඥාන ප්‍රතිමගත දෙක ඉක්මවනවා කියලා. ඊට පස්සේ මිනිස්සෙක් වෙනවා. නැත්තම් ගෑනු ගෑනු ගෑචි වාසිකම් ඉල්ලකන පෙළපාලි යන විලිලජ්ජනති ලෝකයක් නෙමේක. පිරිමි වෙනම මේ සංගම් පීඨගෙන පිරිමිගේ අයිතිවාසිකම් ඉල්ලනවා. සංඝයා සංඝයාගේ අයිතිවාසිකම් ඉල්ලනවා. ඒ අමන කන්නේ. අපිට ඕන කරන්නේ මේ ඥාන පිරිමික ඉක්මවන එක. ඉක්මවන්න නම් මේ වේගයට එන්න දෙන්න. දුන්නට පස්සේ මේක මොනවාක්වත් නැක අම්බරවගෙන යන්නේ. ඊට පස්සේ ඒ පුද්ගලයා බුද්ධ පුත්‍රයෙක් වෙනවා, බුද්ධ දුහිතෘකාවක් වෙනවා, යෝගාවචරයෙක් වෙනවා. අර Taman ළඟ තිබිච්ච මේ මූලික ලක්ෂණ මොකක්වත් නැහැ. ධර්මයටමයි අනු අනු අනුගත වෙන්න පටන් අර ගන්නවා. ආයෙසරයක් මේක නැති වෙලා ආයෙ පරණ රාමුවට වැටෙනවා. ආයෙසරයක් භාවනා කරන්න යනකොට ඔන්න මේක මෝල වැඩ කරන්න පටන් අර ගන්නවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ ධර්මයට ඉඩ දීලා ඒ යන්ත්‍රයේ විසින් යන්ත්‍රයේ දුවන තැන්න ගියාට පස්සේ මේක සදාචල යන්ත්‍රයක් වඩටපත් වෙනවා. චිත්ත නියාමය අනුව වැඩ කරනවා, ධර්ම නියාමයෙන් වැඩ කරනවා. Tamanda තියෙන එකට යන්න දෙන එක විතරයි. ඉතින් ඒ ශක්තිය එනකොට සමහරු භූතයෝ කියනවා, සමහරු ආවේශ උණයි කියනවා, සමහරු යක්කෝ උණයි කියනවා. සමහරු කලු කුමාර දිෂ්ටි ආවයි කියලා කියනවා. ඉතින් নানা ආකාර දේවල් එක එක ගහ ගසාගෙන කනවා මේවා. අම්මෝ පචයක් තියෙනවා. මේ ඔක්කොම බය ගුල්ලන්න විතරයි. මේ තේරම සීලේ නැති උන්ට විතරයි. මේ තේරම සද්ධාව නැති උන්ට විතරයි. හැබැයි සීලේ නැතුණා සද්ධාව නැති උනත් මේ සතිය අල්ලලා දුන්නොත් මේ සතිය මේක හරියට පාඩම කියලා දුන්නොත් එයා තීරුම් ගන්නවා තවත් විශ්වාස වෙන තවත් අද්දාවක් තියාගනි. මේ මන්දිවට තව ඕන සීලෙත් තියාගනි හදාගනින්. එතකොට මේ සතිය බුදුම අරසාවක් ඇති කළ දෙනවා. ඒ නිසා මේ මූල ශක්තිය එන්ජින් එක ස්ටාර්ට් කරලා දෙන්න ඕන. දුන්නට පස්සේ ඒ ශක්තියෙන් එන්ජින් එකත් ගෙනියනවා, වාහනේත් ගෙනියනවා, සෙනගත් ගෙනියනවා, බැටරිය charge කරලා දෙනවා. ඒ ඒ ධර්ම ශක්තිය තමයි මේ බුද්ධ ආගම විසින් කාබාසිනිය කරලා තියෙන්නේ. කාබාසිනිය බුද්ධ ආගම කියලා කියන මේ සැටි පින් කරපන් ලබන ආත්මේ උඹට අර කම්බුවේ මේ කම්බුවේ කියලා මේ මේ දෙක අතර වෙනසක් ඇති කරලා තියෙනවා. සරුවචනන්ද මේක අකාලිකයි කියලා තියෙනවා. ඔබ භාවනා කරනකොට ඕක තේරෙනවා. ආයෙකට වෙන මැරිලා උපදින තැනක් නැහැ. ඒ හරියටම කමඨාන් සුද්ධ වෙනකොටම රත් වෙනවා. ඊගාට පරියංගට යනකම් ආතාවක් තියෙන්නේ කොච්චර වේදනාවක් කාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතේදීම පින්කම් කරලා ආනිසංස ලබන්න කල්යනකම් යන්න ඕනේ ඒ කරනකොටම ඒක සිද්ධ වෙනවා කියනකොට වැඩියෙන්ම ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ විපස්සනා භාවනාදී තමයි. සමත භාවනා කරන කට්ටියත් බ්‍රහ්ම ලෝක යන්න බලාපොරොත්තු වෙනවා. දන් දෙන කට්ටිය මේ ආත්මේ ඉදියාප්පම් පූජා කරලා ලබන ආත්මේ බුරියානි බලාපොරොත්තු වෙනවා. කෑදරකම විතරයි ඔක වෙන මොකක්වත් නැහැ. මේකේ නැහැ. මේ ඉන්දියාපම් පූජා කරලා බුරියානි හම්බ වෙන්නේ නැහැ. භාවනා කරනකොට මේක රත් කරලා දෙනවා. එතකොට තේනවා බුදුහාමරෝ පැය 18ක් අවුරුදු 45ක් එක දිගට සරපු දෙයක්වත් දාන්න නැතුව කොහොම ඇදිල්ලක් අදින්නේ නැද්ද? පොඩි ඉසේකක්කමක් ඇවිල්ලා තියෙනවා. පොඩි කොන් දෙකක්කමක් ඇවිල්ලා තියෙනවා. කකුලේ පොඩි තුවාලයක් වෙලා තියෙනවා. ඒ වගේ පොඩි පොඩි දෙක තුනක් තියෙන ඉතින් සාධාරණයි අවුරුදු 45කට මේ ලෙඩ රෝග 12යි තිබිලා තියෙන පොතේ කොහෙන්ද මේ ශක්තිය මේ අජිනමොටෝ ගිවිලාද විවාහ පාවිච්චි කරලා නෙස්ටමෝල්ද එහෙනම් මේ විටමින්ද බයිලානේ ඒක ඔක්කොගෙම කරන්නේ අපේ ශක්තිය කාබාසිනිය කරනවා අපේ තියෙන මේ ධර්ම ශක්තිය එන්න ඉඩ දෙන්නේ නිසා භාවනා කරනකොට එන මේ ගැම්ම ආවට පස්සේ ආය මොකාටවත් නැතර කරන්න බෑ. ඒකයි මං හිතන්නේ අම්මලා තාත්තලා පොඩියෝම් භාවනා කරනකොට අකමැති. මොකද උන් ආවට පස්සේ උන්ට නෑනේ වසවත්තිය වගේ ආය ගත්තට පස්සේ වනවනවා. ඔය කියන නීති මොකක්වත් නෑ. මොකද දන්නව උපදෙස් දෙන්න හදන කිසිම එකෙක් ගාව ගන්න තරම් උපදේශයක් නෑ. ධර්මයෙන් විතර ලැබෙන්නේ නෑ. ඒ නිසා පුළුවන් තරම් ඒක දියුණු කරන මේක හරීම හිතුවක්කාර ශක්තියක්. මේක හරීම අසංවිධිත ශක්තියක්. හැබැයි සද්ධාව තියෙන තාක්කල් සීලය තියෙන තාක්කල් සතිය තියෙන තාක්කල් අර කුඩුමි හරක වගේ අන්දකෙන් අල්ලගෙන වැඩ ගන්න පුළුවන්. එතකොට තේරෙනවා බුදුහාමුදුර අපිට දීලා තියෙනව කවටවත් දෙන්න පුළුවන් જાති එකක් නෙවෙයි. පුළුවන් නම් මේ භාවනාවෙන් මේක මතුවලා එනකොට ඒකට පොඩ්ඩුවන පොඩි අනුග්‍රහයක් දෙන්න. ඉස්සලා ඉස්සලා හරි කන්ට්‍රෝල් කරගන්න බෑ ඔයා. අන්දකින් අල්ලගත්ත මීහරක වගේ. කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක සද්ධාව තියාගන්න. සීලෙත් හොඳට අරස කරගන්න සතිය දුන්නාට පස්සේ අන්තිමට මේක පාලනයකට ආවට පස්සේ ඒකට අදිෂ්ඨාන ශක්තිය කියලා කියනවා. චිත්ත ශක්තිය කියලා කියනවා. ලොකු සංසින්න කාලේ කියනවා බුදුජාන් වහන්සේ වෙන්නේ ඉස්සර වෙලා නැත්නම් අපේ මහබෝසත්න් වහන්සේ ළඟ මේ ශක්තිය කොච්චර තිබුණාද කියනවනම් අදිෂ්ඨාන කරලා මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව කම්ප කරන්න පුළුවන්. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මහ පොළොවට අත තිබ්බොත් භූමිය කම්ප කරන්න පුළුවන් හිට පිට නැති ඝනකඩ මහ පොළොවත් හොල්ලන්න තරමට යන්න පුළුවන් එතකොට ඔය අපි බය වෙලා තියෙන ගොඩාක් දේවල් අයින් වෙනවා නමුත් වෙලා තියෙන අපි මේකට බයයි මේක එනකොට සැකයි මේක එනකොට අනිශ්චිතයි මේක එනකොට අවිශ්වාසකතියක් එනවා නමුත් ටික ටික කරනකොට පැමිණේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අපි යමු ඊගා ප්‍රශ්නෙට පින්වත් ස්වාමින් වහන්සේ සතියෙන් ආහාර ගන්නා ආකාරය පහදා දෙන්න. ත්‍රිවන් සරණයි. ඉතින් දැන් අසතියෙන් කරන හැටි මට කියලා දුන්නොත් මම කියලා දෙනවා සතියෙන් කරන්න. දැන් දැන් කරන හැටි කියන්න මට. එතකොට එතකොට මට මේ වචන ටිකෙන්ම කියලා දෙත හැකි. ආ එහෙනම් මෙන්න මේමයි කරන්න ඕනේ කියලා. එහෙම නැතුව මේ මේ මේක ෆුඩ් සයන්ස් උගන්නන තැනක්වත් ආහාර ගන්න හැටි උගන්නන තැනක්වත් නෙවෙයි. ඒක නිසා කෙටි උත්තරේ තියෙන පුළුවන් තරම් සතිය ඉඳගෙන ඉන්න පරියන්කේ පුරුදු කරන්න ඊගාවට සක්මනේ පුරුදු කරන්න තුන්වෙනි වශයෙන් ඔය වගේ දේවල් වලට යන්න කිසිම දවසක කරන්න බැරි දෙයකට සතිය දාන්න යන්න එපා පහසු තැනින් පටන් ගන්න කියලයි යථාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන වි උපායනෝපට්ඨපෙත්වා සම්මසිතබ්බං කියලා තියෙනවා ලේසි තැනින් පටන් ගන්න. ඉතින් අමාරුතරින් පටන් ගන්න හදන මිනිස්සයා මම චෝදනා කරනවා සදාචාරවාදී කියලා. මම චෝදනා කරනවා අත්කිලමතාන යෝගයට වැඩිච්ච කෙනෙක් කියලා. බුදුහාමුදුර අපිට දීලා තියෙන පහසු තැනින් පටන් කරගෙන විනෝදාංශයට යන්න. එතකොට මේ අමාරු දේවල් පස්සට හැදෙනවා. පස්සට හැදෙනවමයි. හදන්නමත් ඕන. හැබැයි ආරම්භයේදී එපා අමාරු දේවල් අල්ලන්න පහසු තැනින් පටන් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම ආරම්භ කළ මොහොතේදී සුළු වේලාවක් යනතුරු සිත වරින් වර අතීතයටත් අනාගතයටත් විසිරී යන බව වැටහුණා. නමුත් ටික වේලාවකදී සිතේ ඒකාග්‍රතාවය ඇති වුණා. පිම්බීම හැකිලිම ඊතා වේගයෙන් සිදු වී ක්‍රමක්‍රමයෙන් දැනෙන නොදැනෙන තත්වයටපත් වුණා. ශාන්ත බවක් දැනුණා. ගතත් සිතත් නිවි ඇතිසේ හැඟී ගියා. සක්මන් කරන විට විනාඩි 10ක් යනතුරු සිත ඒ මේ අත විසිරී ගියා. ඒ හැම විටම සිත අරමුණෙන් බැහැරව යන බව වටහා ගන්නා වටහා ගත්තා. විනාඩි 10කට පමණ පසු සිතේ සමාධිමත් ගතියක් ඇති වුණා. හිසේ සිසිල් බවක් දැනුණා. ඔසවන තබන විට දකුණු පාදයේ නම්‍යශීලී ලෙස පැවතුන අතර වම් පාදයේ ඊටත් වම් පාදය රිටක්සේ පැවතුණා. පැය භාගයක් පමණ යන විට වම් පාදයේ නම්මෙසීලී වී දකුණු පාදයේ රිටක්සේ පවතින බව වැටහි ගියා. සක්මන් පටන් ගන්නා මොහොතේ සිටම හදවත මැෂින් එකක් වගේ ඊතා වේගයෙන් ගැහෙන බව දැනුණා. එය පැයක සක්මන අවසන් වනතුරු එලෙසම පැවතුණා. සමහර අවස්ථාවලදී සක්මන් කරන විට තද නිදිමත ගතියක් දැනෙනවා. නමුත් ඒ අවස්ථාවට පසුව පර්යාංකය ඊතා සාර්ථක බව වැටහෙනවා. ඔය මේ ක්‍රමයේ අමතක කරන්න එපා. භාවනා කරන හැම වෙලාවෙම මතක තියාගන්න පටන් ගන්නකොට මහ අවුලකින් පටන් අරගන්නේ. ඊට පස්සේ ටික ටික ටික ටික ශද්ධාවෙන් භාවනා කරන යනකොට මේට අරක ගොනු වෙලා ඉන්න පටන් ගන්නවා. එතකොට තමයි අපි ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ බලනවා ආකාර සටහන් බලනවා කරන්නේ මුලින් කරන්න තියෙන්නේ බොහෝම බයපක්ෂව බොහෝම යාප්පු වෙලා කොහොම හරි ආනපානේ යාලු කරගන්නවා යාලු කරගත්තට පස්සේ ඒකේ ඕනේ ඕජාවක් ගන්න පුළුවන්. සක්මන්ට ගියාට පස්සේ අමාරුවෙන් කොහොම හරි කයට හිත ගන්නවා, පයට හිත ගන්නවා. ගියාට පස්සේ පුළුවන් වම් මෙහෙමයි, දකුණු මෙහෙමයි, මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලගන්න. ඒ හැමදාම ආධුනිකෙක් වශයෙන් යන්න. අවුල් වෙන්න අරින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එමීට එමීට එමීට ඒක දැපෙන තමා ගත්තට පස්සේ දැන් අරමුණට මුණට මුණ දැම්මට පස්සේ නතර වෙන්නේ නැතුව පුළුවන් තරම් ඒ අමාරුවෙන් මුදුන්පත් කරගත් අරමුණ මුණට මුණ දා අලගත් අරමුණේ විස්තර ගන්න ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. කියන ධර්ම රසය කියලා. රසය මුලදී ගන්න බෑ. මුලදී තියෙන්නේ නිකන් අරමුණත් එක්ක මේ හාද වෙන එක යාළු වෙන එක නිසා මේ ලියලා තියෙන ක්‍රමේ සහ කරලා තියෙන ක්‍රමේ තමයි රහත් වෙනකන් අමතක කරන්න එපා. ඔය ක්‍රමේම තමයි ක්‍රමේ. මුලදී බොහොම යටහත් පහත් වෙලා පටන් ගන්න හරි ගියාට පස්සේ පුළුවන් තරම් තොරතුරු මේ කියලා තියෙනවට වැඩිය ගන්න බලන්න. එතකොට භාවනා කියන්නේ හරිම විනෝදාංශයක් වෙනවා. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. සක්මනේදී අරමුණට සමීපව බැලීමට උත්සාහ කළ අතර ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කිරීමේදී පාදයේ පොළවේ තබා තිබෙන අවස්ථාවට සාපේක්ෂව එසවීමේදී සැහැල්ලු බවක් දැනේ. යම් ප්‍රමාණයක බරගතියක්ද දැනේ. දකුණු පාදය පොළවේ තබා අවසන් වන විට වම් පාදයේ විලුඹ එසවි ඇති බවත් ඒ නිසා එසවීමේ ක්‍රියාවලියේ ආරම්භය දැකගත නොහැකි බවත් වැටහුණි. වම් වම දකුණ ලෙස හා ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් අද දවසට එකම එක වතාවක් සක්මනේ මේ කෙළවරේ සිට ඒ කෙළවර දක්වා යෑමට හැකි වුණි. සක්මන කෙළවර සිටගෙන සිටින විටදී දෙවුර හිස හා පපු පෙදෙසේ උස් පහත් වීම පෙනේ. ශබ්ද හා සිතුවිලි පැමිණෙන විටදී ඒ අතරින් මූලික අරමුණු දැක ගැනීමට හැකි වුණ අවස්ථාද තිබුණි. පරයන්කේදී අවසාන විනාඩි 20-25 දී සතිය ඊට ප්‍රබලව පවතිනු දැනේ. එහිදී මා ස්වභාවයෙන්ම අත්දකින කම්පන ස්වභාවය අරමුණු කරමින් සිත පවතින අතර පිම්බීම හැකිලීමද ඒ සමගම පවතිනු දැනේ. වර එක මූලික අරමුණු පමණක්ද වර එක කම්පන ස්වභාවයක්ද ස්වභාවය පමණක්ද අරමුණු වේ. කම්පන ස්වභාවය අරමුණු කරද්දී ශරීරයේ දෙතුන් තැනක පමණක් නොදෙනි අනෙක් සෑම තැනකම පාහේ ඇඟිලි තුඩුවල පවා දැනි. වර එක හෘද ස්පන්දනය හොඳින් අරමුණු වන අතර එහිදී රිද්මයට ශරීරයේ සමහර මස් පිඩුද හිසද කන් සිදුරු තුලද ගැස්මක් ඇතිවනවා පෙනේ. මැස්සන් කුහුඹුවන් ශරීරයේ ඇවිද යද්දීද ඒ ස්පර්ශවන ස්ථානයේ වහා ඇතිවන සංවේදනය කම්පන ධාරා වශයෙන් පැන නැගී ක්‍රමයෙන් තුනී වී ගොස් මා ස්වභාවයෙන්ම අත්දකින කම්පන ස්වභාවය තුල ගිලී යන්නාසේ දැනේ. පර්යංකේ අවසාන වීමට ආසන්නයේදී පාදයේ ඇති වුණ වේදනාවක් අරමුණු කළ අතර එයට සමීප වෙද්දී එය එක් වේදනාවක් නොව නොඑක් වේදනාවලින් සෑදුණු පොකුරක්සේ අරමුණු විය. වර එක එයද කම්පන වේග ලෙස පෙනෙන පෙනෙන අතර වර එක වේදනා වශයෙන්ුත් වර එක එයට එයට නමක් ආරූඪ කිරීමට හැකි හැකි අයුරිනුත් පෙනේ. මෙසේ දැනෙන්නේ සතියේ අඩුවැඩිකම් මත බව වැටහිනි. ඊයේ රාත්‍රියේ නිින්දට යන විට කයේ පවතින කම්පන වේගය අරමුණු කරමින් සැතපුණු අතර මා නොදැනීම නින්දට ගොස් තිබුණි. උදෑසන අවදිවන විට විටම ඒ කම්පන ස්වභාවය ඊටාම තීව්‍ර අරමුණු තීව්‍රව අරමුණු වූ අතර හෘද ස්පන්දනය වේගවත් වී තිබුණි. විනාඩි කිහිපයක් ඒ දෙස බලා බලා සිට නැගිටිමි. නැගිටි නැගිටියෙමි. සතියෙන් මුහුණ සෝදා ගැනීමට යා හැකි වුනි. අවදි වූ මොහොතේ මුහුණෙන් ශරීරයේත් මුහුණෙත් ශරීරයේත් මස්පීඩු තද වී තිබූ අතර සබන්දා මුහුණ සේදූ පසු ඒ තද බව දුරු වී මස්පීඩු ප්‍රාණවත් වූ බව දැනුනි. සතියෙන් දත් මැදීමේදීත් මුහුණ සේදීමේදීත් ඊට අඩු කාලයකින් මනාව පිළිවෙලකට එම කෘත්‍යයන් කරගත හැකි බව වැටහුණි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. මේ සමහරලාට එකම ප්‍රභවයෙන් මේව පටන් ගත්තාම සමහරලාට මේක පටවි තද ගතිය, මෙලෙක් ගතිය, උණුසුම් සිතේ රූපාකාරෙමුත් පේනවා. සමහරලාට මේක හොඳයි නරකයි කියලා වේදනාකාරෙමුත් පේනවා. සමහරට මේක නාමයක් මේක රූපයක් කියලා වෙන් කරගන්න පුළුවන් සංඥාකාරෙමුත් පේනවා. සමහරලාට මේකට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා මම මේක සංස්කරණය කරන විදිහකටත් පේනවා. සමහරලාට මේක වේදනාවක් මේක රූපයක් මේක මම මේක නෙවෙයි කියලා වෙන් කරලා දකින්න ගතියක් තියෙනවා. ඉතින් මේ එක එක මට්ටම් වලටපත් වෙන්නේ මේ එකම ශක්තියක්. ඉතින් අපි භාවනා කිරීමෙන් කරන්නේ මේ ශක්ති එක එක මට්ටම් වලටපත් වෙලා කතන්දර ගොතන්න යන වෙනුවට මේ හැමදේම අඩු ගන්න මේ නාම රූප කියන දෙකත් එකම දෙයක්. එකම ශක්තියක් තමයි මේ නාම ස්වරූපෙන් සහ රූප ස්වරූපෙන් මතුවෙන්නේ. ඉතින් ඒ නිසා ඒව පෙන්වන්න හදලා කතන්තර දිගේ යන්න එපා. ප්‍රභවයට යන්න. පුලුවන් තරම් එන්නේ එන්නේ එන්නේ ප්‍රභවයට යනකොට පේනවා. ඒ ප්‍රභවය අපිව පෙන්වන්න හදන ප්‍රභවය මං උපදින්නත් ඉසලා ඉපදිච්ච එක. මං මැරුණත් නතර වෙන්නේ නැහැ. මම පෙරදුනත් හරියට මේ ප්‍රභවයට මුකුත් වෙන්නේ මේ ප්‍රභවයට ජයපරාජය නැහැ. මේ ප්‍රභවයට හරි වැරදිත් නැහැ. හොඳ නරකත් නැහැ. ඉතින් මේක නංවනම් දෙන්න ගිය තැන ඉඳලා තීන් කතන්දර ගොතනවා. ඉතින් හොඳ රණකයි, ඉතින් ආතති, ඉතින් මේ අසහන මම කළ යුතු දේවල් කියලා පේනවා. ඉතින් කවදා හරි මේ ශක්තිය මේ මමයාගේ පැවැත්මෙන් පරිබාහිරව පවතින දෙයක්. මමයා ඔකට ඇඟිලි ගැහුවත් නැතත් ඔක පවතිනවා. මේක පිළීමක්. මේක හැම වෙලාවෙම පෙරලියකුත් තියෙනවා. ඉතින් මේක දැක්කනම් මේක ඊට පස්සේ තියෙනවා මේක සාක්ෂාත් කරන්න වෙනවා. මේ දැකපු දේ පරියන්ක දැකපු දේ විසක්මනේ තියෙනවා. සක්මනේ දැකපු දේ පරියන්කේ තියෙනවා. නිදාගෙන ඉනකොට තියෙනවද? අවදි වෙනකොට තියෙනවද? කනකොට තියෙනවද? බොනකොට තියෙනවද කියලා බැලුවොත් හැම තැනකදී මේක තියෙනවා. ඉතින් නමුත් අර යෝගාවචරය මේවට කතන්දර කොතන හරියේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. මේක නාමයක් වෙන්නේ නැද්ද? මේක රූපයක් වෙන්නේ නැද්ද? මේ නමුත් මේ බුදුරජාන් වහන්සේගේ අවශ්‍යතාවය තියෙන්නේ කොතනින් පටන් ගත්තත් එnde end end end ප්‍රභවයට යන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගයට. එතෙන් තමයි හැමදේම පටන් ගන්න තැන. මිනිසෙක උපදින එතන. ඒ වගේ ඥානයත් යෝනියට යනකොට යෝනිසෝ මනසිකාරය කියන එක අටුවාය තෝරන්නේ ඥානයට ලං වෙනවා කිය. ඥානය කියන්නේ ප්‍රභවයට ලං වෙනවා. ප්‍රභවේ නික්ලේශී. ප්‍රභවේ නිර්මලයි. ඉතින් මේ නිර්මල භාවයට කෙලෙසිච්ච තැන ඉඳලා යන්න තප්පරයක්වත් යන්නේ. නමුත් අපි කෙලෙසිච්ච දේවල් කතා කර හිටියොත් මේකට යන ගමන පාඩ බාධා වෙනවා. එතකොට අපිට හිතෙනවා අකල්ප ගණන් ඉන්න ඕනේ. මෛත්‍රී බුදු ආමර වෙනකන් ඉන්න ඕනේ. පාරමිතා 10 පුරන්න ඕනේ. අන්නම්මනම් කතා. නමුත් පිං ඇති කෙනාට අර තීක්ෂණ බුද්ධිය ඇති කෙනාට පේනවා. ආනාපාන වශයෙන් බලන්නත් පුළුවන්. මේක එහෙම නැත්නම් වේදනාව වශයෙන් බලන්නත් පුළුවන්. කම්පන චංචල වශයෙන් බලන්නත් පුළුවන්. නමුත් ආරාධනාව තියෙන්න ඕනේ මේකටත් වැඩිය ප්‍රාග්ගවතියට මේක හට ගන්න තැනට යන්න පටන් ගත්තොත් ඒකට ඉච්චර කල්පකණා යන්නේ ඒ නිසා යෝන්සෝ මනසිකාරයේ කියන බාහිරට යොමු වෙච්ච හිත නෙවෙයි අභ්‍යන්තරයට හිත වෙච්ච හිත නැත්නම් කියනවා කේන්ද්‍ර අபிසාරී බලය කේන්ද්‍ර අපතහාරී බලය කියලා චක්‍රයක් කරකැවෙනකොට පිටතට විසිකරන බලයකුත් තියෙනවා ඇතුළට කරකැවෙන බලයකුත් තියෙනවා බුදුජානන්ත පෙන්වන දන්නේ පිටතට කරකැවෙන බලයේ වෙනුවට ඇතුළට කරකැවෙන බලයේ සාපේක්ෂව පෙන්වනකොට ওই ගමන් කරන්නේ ඇතුළට. ඒක තමයි ඒක යෝගාවචරයට වැටහෙනවා නම් කමඨාන සුද්ධ වෙලා නම් ඊට පස්සේ භාවනාව හරීම මේ පරිේශනාගාරයක පරිේශනා කරන විද්‍යාඥයෙක් වගේ. මේක වැටහිලා නැත්තම් ඉතින් යෝගාචරය හැම වෙලාවෙම පඹ ගෑලි පැටවෙච්ච රිලෙවෙක් වගේ හිවලෙක් වගේ ඒ කතන්දර ගොත ගොතා බාහිරින් බාහිරට යනවා. නමුත් ඒ බුරුමේ යපත්‍ත්‍චි ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙම පිටතට යන එක යෝගාවචරගේ දෝෂේ නෙවෙයි ගුරුවරයාගේ දෝෂේ. ගුරුවරට තේරෙන්නේ නැහැ මේක කියලා දෙන්න. ඒ නිසා යෝගාවචරයට සත්ත පහක ලකුණු කැපෙන්නේ නැහැ එකෙන්. නමුත් දන්න දහංගටයක් දාලා දන්න ආප්තෝපදේශ දීලා දන්න විදියට යෝගාචර විශ්වාසය ඇති කරලා මේක ඇතුළට හරවගත්තොත් ගුරුවරයාගේ දක්ෂකම හැරුණේ නැත්තම් ගුරුරගේ අදක්ෂකම්. ඒකයි භාවනා මධ්‍යස්ථානවලදී අපි විවිධ ක්‍රම පන්ති යොදවමින් මේ අතුලට ගන්න අවධානය යොමු කරන්න නිසා ඒක තේරුන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒක යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි. ඒක මේ උගන්නන කෙනාගේ දෝෂේ. අපි උත්සාහ කරන හැම පැත්තෙම මේක වළක්වලා මැදට යන්න නිසා මේ ප්‍රකාශන හරි හොඳයි. අනිකයට කියලා දෙන්න ආදර්ශයක් විදිහට ගන්න පුළුවන්. මේ Java දිගටම පවත්තන්න. පින්වත් ස්වාමින් වහන්ස මම ආනාපාන සති කමඨානෙහි සිත පිහිටුවාගෙන සිටින විට හුස්ම ඉහළට පහළට යාම එක නාස්පුඩුවකින් දැනෙන බව වැටහෙනවා. වරින් වර සිත පිටතට යනවා. නැවත සිත අරමුණු අරමුණට ගන්නවා. මෙසේ පැය භාගයක් පමණ එම අරමුණේ සිත රඳවාගත හැක. තවද නිදිමත ස්වභාවයේද එනවා. සක්මන් භාවනාව කරගෙන යාමේදී ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් මෙනෙහි කරමින් යන විට පාදවලට පොළවේ රළු ගතිය, තද ගතිය, සියුම් ගතිය, රසණය ආදී ස්වභාවය දැනෙන අතර ටික වේලාවකින් පාදවල දැනීම නොදෙනී යයි. මෙය පහදා දෙන්න. ඔච්ච මේකට තමයි අපි කියන්නේ වෙනස් වෙනවා කිය. ඒ වෙනස් වෙන දේවල් පහදන එක නෙවෙයි තියෙන්නේ. තවදුරටත් සමීපව තවටත් උත්සන්නව විවිධ ක්‍රම වලින් සාක්ෂාත් වෙන්න විවිධ ක්‍රම වලින් ප්‍රත්‍යක්ෂණය කරන්න විවිධ ක්‍රමයේ උරගා බලනවා මිසක් මේ එක තැනක වෙනස් වෙනවා දකින්නට ඇයි මේ කියලා ඔළුව ඇත ගහගන්න යන්න එපා. ඒ දැන් තමයි වෙනස් වෙන බව පේන පටන් ගත්තේ. අපි මෙතෙක් කල මේක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාන හිටියේ. නැත්නම් වෙනස් නොවේවා කියලා. ඒක තමයි යමනකම කියන්නේ, පෘ탁ජනකම කියන්නේ. මේ වෙනස් වීම පේනකොට ඒක තවත් වැඩි කරගන්න උත්සන්න කරගන්න ආසන්න කරගන්න බලනවා මිසක් ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇහුවොත් ඒක අර ඉස්සෙල්ලා මං වගේ මේ වෙනස් වීමට ද්වේෂයෙන් වෙනස් වීමට බයෙන් වෙනස් වීමට සැකෙන් කරන කතාව. ඒ නිසා ඇසිය යුතු ප්‍රශ්නේ මේක නෙවෙයි. මේක තවදුරටත් මම බහුලීගත කරන්නේ කොහොමද? මේක මම දියුණු කරන්නේ කොහොමද කියන එක තමයි ඇසිය යුතු ප්‍රශ්නේ. ඒත් අහලා තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා මේ නාස්තික ප්‍රශ්නේ අහන්න නැතුව මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දැක ගන්න මේක තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා තමන්ගේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා අනුග්‍රහ කරන්න කියන එක තමයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකේදී අරමුණක් නොමැතිව මද වේලාවක් හිඳිනා ඉරියව්ව දෙස බලා සිටිය හැක ඇතැම් විට ඇතැම් විට නොහැක දෙක උදරයේ පිම්බීම හැකිලිම හා ඒ දෙක අතර විරාමයේද ඇතැම් විට අද්දුටිමි. 3. පිම්බීමෙන් හැකිලීමේ කෙටි බව. පිම්බීමේ හැකිලීමේ කෙටි බව, දිගු බව, වේගයේ අඩු වැඩි ස්වභාවය, සියුම් ස්වභාවය හා නොදෙනී යාම වැනි ලක්ෂණ අද්දුටිමි. 4. ශරීරයේ මස්පිඩු පෙරලීම අත්තන අන්න නලියන ස්වභාවය. අත්ල නලියන ස්වභාවයක් හා කායික මානසික සැහැල්ලුව සැහැල්ලුවද විටෙන් විට අද්දුටිමි. පහ විටක ශරීරය සිතාගත නොහැකි ලෙස මහත් වීම. විටක තමා කුඩා වී උදරයේ පමණක් විශාල වීම යන අයුරු අද්දුටිමි. මෙනෙහි කල නොහැක. මෙනෙහි කල නොහැකි විය. අවබෝධය හුස්මෙහි වෙනස සිතුවිලි ඇතිව නැතිව යාම ශබ්ද වේදනාව ආදියේ ඇති නැතිවීම හා වෙනස් වීම අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්මතා තේරුම් ගියද එය සැබෑ ජීවිතයේදී ප්‍රායෝගිකව යොදා ගැනීමේදී ප්‍රමාද වෙමි. සක්මන 1 2 3 ආකාරවලින් සක්මන කෙලිමි. රළු සියුම් සීතල රස්ණය බරගති හඳුනා ගනිමි. සෑම විටම නොවේ. ගැටලු අද්දුටු තද අරමුණක් සිතට පැමිණි විට වෙනදට වේගයෙන් සිතුවිලි ගලා එයි. ඇතැම් විට මෙනෙහි කළ නොහැක. තරහා නොසන්සුන් බව, සැකයන්, ආත්ම අනුකම්පාව, පසුතැවීම ආදිය කරදර කරයි. මෑතක සිට උදරයේ චලනය ප්‍රකට නොවේ. නිතර එම රිද්මයට සමාන වූ වෙනත් චලනයන් පෙන්වයි. උඩුකයේ යට කෙළවර හා යටකයේ උඩ කෙළවර තද වීමක් නිතර හටගනී. එය මෙනෙහි කිරීමේ වරදක්ද කායික ආබාධයක් දැයි සැක සහිතයි. ඇතැම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා එය අතහරින ලෙස උපදෙස් දී ඇත. මා කෙරෙහි කරුණාවෙන් උපදෙසක් දෙනමෙන් ගෞරවෙන් ඉල්ලා සිටිමි. ඇතැම් අවස්ථාවල සක්මනේදී ශරීරයේ සමබරතාවයේ පැවැත්විය නොහැක. රාත්‍රියේදී රාත්‍රියේදී දෑත් පහලට දැමූ විට පහසුය. එය නිවැරදි දැයි පහදා දෙන්න. ඔබ වහන්සේ නිදුක් නිරෝගීව চিරාත් කාලයක් ජීවත් වේවා. ශ්‍රාවක මෑණියන් වහන්සේ නම. මේකේ තියෙන තොරතුරු රාශියක් තියෙනවා. තේමාව නැතිකම තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දි කරන්න තියෙන්නේ මල් නෙළුවට ඒක එක නූලකට අමුණන්න. එතකොට මේක මල් දාමයක් වෙනවා. ඒක උලකට ගහන ගියත් එක දැනින් ගත්තාම ඔක්කොම එනවා. ඒ නිසා පරියන්කේ සම්බන්ධය යනකොට ඒ නූල විදියට මේ සතියේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම නම් ඒක ගන්න. සක්මන් කරනකොට වම දකුණ ගන්න. එදින්දා ජීවිතේ තමන් චේතනාපූර්වක කරන ඕනේ වැඩකට දාන්න ඒක liverලා අනෙක් තොරතුරු ඔක්කොම ඒකට ගොනු කරනවා මිස තොරතුරු වලට සමතත්ව දෙන්න යන්න එපා ප්‍රමුඛ ස්ථානයේ දෙන්න මූල කර්මස්ථානයේ. ඒක පේන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. පේන තාක් ආනපනේ නැත්තම් පිම්බීම හැකිලිම ඉස්සරහින් තියාගන්න. සක්මණේ යන ගමන් ඔක්කොම තොරතුරු වලට එන්න අරින්න. හැබැයි මේකේ මූල කර්මස්ථානයේ ඇවිදින වම දකුණ බව තේරුම් ගන්න. ඒ වගේම ඉරියව් නිදාගෙන ඉන්න ඉරියව්වේදී Tamanට පහසු ඉරියව්වට යන්න ඒකෙත් කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකෙදී ඉරියව්ව තමයි ගන්න වෙන්නේ Tamanගේ අරමුණ විදියට. ඒ නිසා ඒ තුම් පොලේදී ප්‍රමුඛ ස්ථානයේ දිය යුතු දෙයට ප්‍රමුඛ ස්ථානයේ දීලා රචනාව ඉදිරිපත් කරාන මේකට බොහෝම ගුණාත්මක රචනයක් වෙනවා. නමුත් තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ තේමාවකට අනුව නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් අසංවිධිත ජීවිතයක හැටි. ඒත් ඒ කියන්නේ නරක ජීවිතයක් නෙවෙයි. මේකට ගුණයක් දෙන්න. ඒක තමයි ශික්ෂණය කියන්නේ. ඒ නිසා මේ රචනය ලියන කෙනා අනිත් දවසේ මේක ලියන්න ඉස්සලා කමඨාන් සුද්ධ කමඨාන් වාර්තා ලියවීම පිළිබඳ දීලා තියෙන මූලික උපදේශ පන්ති කියවන්න හරි ලස්සන විදිහට මේක චරිතය ගොඩනගන හැටි ඔය බුරුමේ පන්සිවාංශික වැඩක් ඔය. ඒක ඒක ඉදිරිපත් කරපු පන්දකරන වෙන කවුරක්වත් හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. නමුත් ඒකෙන් පුදුම ගුණයක් කරන් දෙනවා. ඒ නිසා අනිදාසු තොරතුරු හොඳයි. ඉදිරිපත් කිරීම හොඳ නෑ. ගුණාවක් නෑ. ඉදිරිපත් කිරීම සහ ගුණව සම්බන්ධයෙන් කමඨාන් උපදේශ පත්‍රිකාව කියවන්න. ඒකේ පුදුම විදියට මාතෘකාවට ආමන්ත්‍රණය කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම වඩන විට සමහර අවස්ථාවල බඩේ ගැස්මක් දැනේ. තරුවක් නිවි නිවි යනවා වාගේද දැනෙනවා. තවද බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වාගේද දැනෙනවා. සුදු කළු අහස වාගේ ආලෝකයක්ද පෙනෙන්නට පටන් ගන්නවා. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ කරගෙන යන විට සමහර අවස්ථාවල පිම්බීම දැනෙන අතර හැකිලීම නොදැනේ. ටික වේලාවක් කරගෙන යන විට පිම්බීම හැකිලීම දෙකම නොදැනී යනවා. මේ පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේකෙදි මුල් කොටස රචනයේ තියෙන එක එක සටහන්. බැලුමක් පිම්බෙනවා හැකිලෙනවා වගේ ඒ සටහන් පේනවා. ඊට පස්සේ වගේ ආකාර වෙනස් වෙනවා. ඒ සටහන් කාලානුරූප වෙනස් වෙනවා. මේ තමයි අනිත්‍යයට අපි ගමන් කරන පියවරවල් ටික. පළවෙනි එක සටහන, ඊට ආකාරය, ඊගාට එක ස්වභාව ලක්ෂණ. ඉතින් ඒ නිසා මේ ගැම්ම කන හැටි ඉස්සලා සටහන් පෙන්ලා ඊට පස්සේ සටහන් කාලානුරූප වෙනස් වෙන හැටි පෙන්ලා ඒක Java කැවෙනවා. ඉතින් ඒකෙදී යෝගාචරය භෞෂත්ව භාවයේ ඇති කෙනෙක් නම් දන්නවා මේකට මොකක්ද අනුග්‍රහ කරන්න කියලා. භෞෂත්ව භාවයේ නැති කෙනෙක් නම් හිතනවා එක්ක සතිය කැඩිලා එහෙම නැත්නම් වැරදිලා වෙන්නේ නැති කියලා සැකේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ සැකේ නැතුව මේ හරි ක්‍රමයේ මේකට මේ යන්න පහු වෙනකොට තේමාව තේරෙයි. පහු වෙනකොට මේකේ න්‍යාය පත්‍රය තේරෙයි. දැන් තියෙන්නේ අත්දැකීම් අධිකම සහ බෞසුත භාවයේ අධිකම. ඒ නුසුසුකමක් නෙවෙයි. වැඩේට හොඳටම ප්‍රමාණවත්. මේක දිගට කරගෙන යනකොට තවතුරුතු ලැබෙනකොට ඔගේ ගුණයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ටික වේලාවක් කරගෙන යන විටදී හිසේ වේදනාවක් එනවා. සක්මනේ යෙදෙන්න යෙදෙන්න ඊටත් හදින් හිසේ වේදනාව දැනෙනවා. පසුව සක්මන් භාවනාව කිරීමට අපහසුාවක් ඇති වෙනවා. පසුව භාවනාවෙන් මා ඉවත් වෙනවා. ස්වාමීනි මාගේ ප්‍රශ්නය වන්නේ එසේ සක්මන් භාවනාව කිරීමේදී හිසේ වේදනාව එන්නේ කොහොමද? හිසේ වේදනාව තුරන් කර සක්මන් භාවනාව කිරීමට විසඳුම් දෙනු මැනවි. ආනාපාන සති භාවනාව ටික වේලාවක් කිරීමේදී හුස්මට නොහොත් ආශ්වාස ප්‍රශ්වාසයට අවධානය යොමු වෙනවා. පසුව සිතට සිතුවිලි එන බැවින් අවධානය වෙනස් වෙනවා. නැවත හුස්ම අවධානය ගත්තද සිතුවිලි එන බැවින් අවධානය වෙනස් වෙනවා. එම නිසා එයට විසඳුම් දෙන ලෙසත් ආනාපාන සති භාවනාව සිදු කරන ආකාරය පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එසේම සක්මන් භාවනාව සිදු කරන ආකාරයත් වඩාත් හොඳින් පැහැදිලි වන ලෙසට මාහට පැහැදිලි කර දෙනමෙන් ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීමට වාසනාවම උදා වේවා. මේකදී ඊයේ තිල්ලීම තිබුණා ඇත්තටම ආනාපානේ සක්මන් භාවනා කරන කියන එක ඉතින් අර දේශනාවේ මට ඒකට වෙලා ගන්න හම්බුන්නේ නැහැ. මම අද බලාපොරොත්තු වෙනවා මේක ඉදිරිපත් කරන ප්‍රශ්න අවසාන කොටසට උත්තරය මේ ඉසේකක්ම කියනකොට මට hina යනවා මේ ඉසේකක්ම එන්නේ ඔළුව ඇතුලේ මොනවාද තියෙන්නේ ඉන්නනේ. හිස් නැහැ. ඔළුව මොනවත් නැත්නම් ඉසේකක්ම ඉන්නේ නැහැ. ඒ නිසා ගොම හරි තියෙනවා. ඒ නිසා ඉසේකක්ම අරමුණු කරන්නේ. සක්මන් කරනකොට ඉසේකක් වුණාට හිත ගියා නම් ඉතින් මම දැන් මෙතන කියලා කියන්නේ ඕක තමයි නිදහසට කාරණා. මේක අරුණු කරා. ආපු ඉසේකක්ම තමයි මම දැන් මේ වෙලාවේ ඉන්න බවට මෙතන ඉන්න බවට අද්දතු ප්‍රත්‍යක්ෂයක් නේ. ඉතින් ඕක මේ සක්මනත් එක ගැටලා අනේ සක්මන හොඳයි මෙයා නරකයි කියන්න යන්න එපා. ප්‍රකටව වෙන්නේ ඉසේකක්ම නා ඒ හොඳට ඉසේකක්ම තද වෙච්ච වෙලාවට පීවරක් තියෙන තියෙන වෙලාවේ මේක තෙපුල් දෙනවා. මේක මේ තරන් දෙන ගතිය එනවා. ඉතින් හොඳට ඒකම සක්මන් කරන්න නැත්නම් ඒකම බලබලා මේ නොමිලේ හම්බෙච්ච අරමුණ ඉසේකක්කම බලබලා සක්මන් කරන්න. වැඩි වුණොත් වමනේ යයි. ඉතින් වැඩි වුණොත් මැරෙයි. ගාලල්ල. මුසක්මනේදී මැරුණොත් කොච්චර සන්තෝෂද කියලා හිතන්න. සක්මන් කරගෙන ඉනකොට ඇදගෙන වැටලා මැරුණොත් එහෙනම් මේ පරියන්කේ ඉන්නකොට එහෙම මැරිලා මේ මැරිලා ඇට සැකිල්ල විතරක් මෙතන ඉතුරුලා තියෙනවනම් ඒකේ ජාත්‍යන්තර වටිනා දෙන්නේ. මේ කුණු පංචස්කන්ධේ නිසා ඉසේකක්ම කාණ සතුටුයි. ඔළුවේ මොනවා හරි තියෙනවා. එච්චරයි මට්ටම් කියන්න තියෙන්නේ. ඉතින් කාට ඉසේකක්ම ආවොත් මං කියන සතුටුයම් ඕක හිස් නෑ ඕක ඇතුලේ මොනවද තියෙන. මං කියේකින් කියනකේ ආරමුණු කරන්න. ආනපනකට හිතවිලි එනවනම් මට මතකයි මම ඔය පෙරේදා ලංකා විපස්සනා ගිය වෙලාවේදී ඒකම අරගෙන දේශනාගෙදි පෙන්නවා මතු කරගන්න උත්සාහ කරා ඒ හිත පිට යන එක හරි ඒක ප්‍රශ්නයක් නෑ හිත විලෝට හරි වේදනාවට හරි මේ ওই සද්ද වලට හිත පිට යනවා නේද ගිහිල්ලා ආපහු ආනබන්ට එන කතාව විතරක් ඉස්සර කරන්න බලන්න හිතවිල්ලට ගියේ හිත නැවත ආනාපානට එන්නේ මම හිතලද ස්වභාවයෙන්ම එනවද විශේෂයෙන්ම මේ ලියුපෙකනාගේ මම අහන්න කැමති මේක හොඳට අත්දකලා තියෙනවා නම් නැවත ආනාපානට එනකොට නතර කරපු තැනම ආනාපානෙ තියෙනවද නැත්නම් ඒක අවුල් වෙලා මුලක ඉඳලා කරන්න වෙනවද මේක උත්තර සපයලා කියන්න පුළුවන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ යෝගාවචරය කොච්චර මට්ටමකට හිත දියුණු කරලා තියෙනවද කියලා. කැමැතිද මේ රචනීය ලියුපෙකනා කට උතරයක් දෙන්න එහෙම හිතවිලි වල ගිහිල්ල ඉවරලා ආයෙත් ආනාපානට එන වෙලාවක මම හොඳට බැලුවද බලනකොට ඒක ඉබේ සිද්ධ වුණාද නැත්නම් මම හිතලා කරපු දෙයක්ද ආවට පස්සේ ආනාපානය අර වැඩ නතර කරපු තැනින් ආයෙ පටන් ගත්තද නැත්නම් මුලක ඉඳලා කරන්න සිද්ධ වුණාද කියලා තොරතුරු ඉදිරිපත් කරනවා මම කැමතියි ඒක විග්‍රහවට ලක් කරන්න. සවිනාසමේ ඒ කියන්නේ සිත මේ සිතුවිලි වලට ගියාට පස්සේ විනාඩි දෙක තුනක් සිතුවිලි වලට යනවා ඊට පස්සේ ආයි නැවත මම හිතලම මේ ආනාපානයට සිත යොමා කරනවා. එතකොට නැවත ආනපනට ආපුවාම පටන් ගත්ත තැන ඉඳලා කරගෙන යන්න පුළුවන් නැත්නම් මුලින් ඉඳලා අවුලක්ද තියෙන්නේ ආයසරයක් මොකක් මහන්සි වෙන්නද ආනපන කී කරු කරගන්න. නෑ පටන් ගත්ත තැන ඉඳන්ම යන්න පුළුවන් කියන්නේ. ඒක ලොකු ලාභයක්. ඒකට තව ප්‍රශ්නයක් මතුවෙනවා ඉස්සලා කර ප්‍රකාශයේදී හිත පිට ගිය වෙලාවේදී Taman එතෙන්ට ගණ්ඩ නම් හිත පිට ගිය වෙලාවේදී මම හිත පිට ඉන්නවා කියන එකට අවබෝධයක් තියෙන්න eBay. එහෙම Tamanට පිට ගිය වෙලාවේදී පිට ඉන්න බව වැටහීමක් නැත්තම් දැන් ඉන්නේ අනතුරුදායක තැනක අගෝචර භූමිය කියලා වැටහීමක් ඇතුව ගෝචර භූමියට ආරක්ෂක තැනට ීමක් වෙනවද එහෙම නැත්නම් වැටෙනවත් එක්කම වගේ හිත ස්වභාවයෙන් ආපහු එනවා දානපාන. නැහැ මම කියන්නේ මේ වැටේ කියන්නේ මේ සිතුවිලි වලට ගියා කියලා මට වැටහෙනවා. ඊට පස්සේ මේ ගියාට කියලා හිතුණාට පස්සේ තමයි මම ආය මේ ආනාපාන සතියේ සිත ගන්න. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. ආනාපාන තිනකොට ආනාපාන හිත තියෙන බව දන්න සතියක් තියෙනවා. හිතවිලි වලට ගියාට පස්සේ දැන් හිතවිලි වල ඉන්න බව සතියක් තියෙනවා. මේ සති දෙකෙන් මූල කර්මස්ථානයේ ඉන්න බව දැනගන්න සතිය සහ මූල කර්මස්ථානයෙන් පිට වෙලා හිතවිලි එක පැටලිලා ඉන්න බව සතිය මේ සති දෙකෙන් සද්ද කියන සුමාන දෙක නෙවෙයි සති මට්ටම් දෙකේ වඩා කාර්යක්ෂම සතිය මොකද්ද ආනාපාන ඉනකොට ආනාපාන ඉන්න බව දැනගන්න එකද නැත්නම් හිතවිල්ලක නන්නත්තර වෙලා ඉනකොට නන්නත්තරලා ඉන්නව බව දැනගන්න සතියද වඩා හොඳ ආනාපාන සතියේ ඉන්න එක තමයි නෑ ඒකේ තමයි අපි ওই පටල ගන්න තැන ආනාපානේ ඉන්නවා කියන එක තමයි දන්න පාරක යන ගමන. හිතවිලි වෙන කියන්නේ නන්නත්තාල දෙන හැබැයි නන්නත්තාර වෙච්ච බව දන්න. අන්න ඒ වෙලාවේදී මට ආනාපානට ගියවම ආරක්ෂාව තියෙන බවක් දන්නවා. ඒ නිසා භාවනාව වඩන්න කැමති නම් විවිධාංගීකරණය කරන්න කැමති නම් කොයි අරමුණට ගියත් කී බව දන්නවනම් මූල කර්මස්ථානයේ දැනීමට වඩා වෙන අරමුණට ගිහිල්ලා දන්න දැනුම ඉතාමත්ම සෙල්ලක්කාරයි. නිසා ඒක අව탁සීරු කරන්න එපා. ඒ දැනීම නිසානේ Tamanට ආය මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත හිත පිටේ දෙන්න ආරින්න. ප්‍රශ්නයක් නෑ. ඒ කෙලේශයක් නෙමෙයි. පිට ගිය බව දන්නවනම් එහෙම නැත්නම් මම ඉන්නේ හිතවිල්ලක, මම ඉන්නේ සද්දක, මම ඉන්නේ මේ වේදනාව කියලා සාරිපුත්‍ර සාංශය මතක් කරනවා මෙහෙම සතිය නැති තැනකට නැත්තම් සතියට අමෝර තැනකට වැරදි තැනට ගියාට පස්සේ පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් ඒක විශාල සති ශක්තියක් කියලා. හිත විට ගියා කියලා පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් නම් පමාදේ න කම්පතිති සති බලං කියලා පරිසම්බිදා මාර්ගය දීලා තිනවා. දැන් පමාවට වැටිලා. හිත පිට ගිහිල්ලා හැබැයි කම්ප වෙන්නේ කම්ප වෙන්නේ නැහැ කියන්නේ මම දන්නවා මං ඉන්නේ නරක තැනක බව දන්නවා. අන්න ඒ සතියට කියන්නේ සතිය නෙවෙයි සති බලය කියලා. ඒක නිසා හිත පිට යාම වෙන්නේ නැතුව ওই පාඩම ඉගෙන ගන්න බෑ. ඒ නිසා යන්නේ කාට යන්න දෙන්න. ගිහිල්ලා බලන්න හිත පිට ගියාට මම පශ්චාත්තාප වෙන්නේ අපව ගණ්ඩක් දන්නවා. ගත්තට පස්සේ ඉන්නේ තානපානේ හොඳ දන්න තැනක කියලා. මෙන්න මේ තොරතුරු දක්නාසුලෝ භාවනා කරොත් Tamanට වෙනද හිත පිට යන්නේ කාද ලොකු පරිේශනයක් වඩටපත් වෙනවා. සමහරුන්ට ඒක වේදනාව නිසාත් වෙනවා, සද්ද නිසාත් වෙනවා. මේකෙන් තමයි අර පරිේශනාකාරය කරපු පරිේශණය ශේස්ත්‍රී කරන මට්ටමට අපි eh, දැඩි කිරීම කරන්න විවිධාංගීකරණය කරන්න. තමානේ හදාගත්ත පැල ගලවලා ගිහිල්ලා ශේෂ්ත්‍රේ හිටවනවා. එතකොට ටිකක් නෙළුම් රෝග එනවා. හැබැයි ඊට පස්සේ තමයි ගහ වැවෙන්න පටන් ගන්න. ඒ නිසා මේකට නිවැරදි අවබෝධයෙන් යන්න හිත පිට ගියාට කමන්නේ. ගිය බව දන්නේ එක අරමුණේ ඉඳගෙන අරමුණ දන්නවාට වැඩිය හොඳයි කියන අදහසෙන් ගිහිල්ලා නොසැලී විශ්වාසයෙන් යුක්තව ඒකට මොන දෙන්න බැලුවොත් ඕක තමයි හිතවිලි වල අවසාන. අවසරයි ගරු ස්වාමින් වහන්ස පැනය සක්මන් භාවනා අවස්ථාවේදී භාවනාව විනාඩි 10ක් 15ක් පමණ සිහියෙන් යුතුව සිදු කළ නමුත් විවිධ ශබ්ද ඇසීමෙන් පසු එදෙසිට ඉබේටම සිත ගමන් කරයි. නැවත සක්මන් භාවනාවට සිත එකඟ කර ගැනීමට කුමක් කළ යුතුද? ඒ හිත පිට ගියේ සද්දයකට හෝ වේදනාවකට හෝ ඒ බව Taman දන්නවනම් බලන්න සක්මනේ ඉනකොට සක්මනේ ඉන්න බව දන්න ගතියත් සද්දයකට හිත ගිය විලාදී සද්දයකට හිත ගිය බව දන්නවනම් මම කලින් ප්‍රකාශයකට වගේ ආන ආන සක්මනේ ඉනකොට සක්මනේ ඉන්නවට වැඩිය ලොකු ශක්තියක් තියෙන්න ඕනේ හිත පිට ගිය බව දැනගන්න ඊට පස්සේ සද්දේ ඉඳලා ආපහු ආනපාණ්ඩේ යන්න අරින්න එක්ක යනවා එක්ක යවෙනවා. ගියාට පස්සේ බලනකොට හිතපු තැනටම සක්මන්ට හිත දාන්න පුළුවන් නම් බුරුම ස්වාමීන් වහන්සේ අපිට සමීකරණයක් කියලා දුන්නා. ඒ සමීකරණය තමයි ඒ සද්දට යන්නේ ඉස්සල්ලා සතිය ආනාපානේ නැත්නම් සතිය නම් හිත තියෙන්නේ. සද්දෙන් පස්සේ සතියට නම් හිත ආවේ අතරමැද ඇතිවෙච්ච අරමුණේ කෙලේශයක් ඇති වෙලා නැහැ. ඒ කෙලෙස් අහෝසි වෙලා. කෙලෙස අවෝසි කරන්න තියෙන ක්‍රමය තමයි කෙලෙස ඉඳ ඉස්සලා සතිය කෙලෙසින් ආවට පස්සේ සතිය නම් අතරමැදි කොටසේ කෙලෙස් නැහැ. මේක තමයි කෙලෙස් අවෝසි කිරීමේ අයන් ආයන්. ඕන තැනකට යන්න අරින්න ගිහිල්ලා ආවට පස්සේ ආය අරමුණට ගන්න පුළුවන් නම් එතන හොඳට පදිංචි වෙනවා නම් ඒ අතරමැදි වෙන කොටසේ කෙලෙස් නැහැ. මේක දිගට ගත්තට පස්සේ යෝගාවචරය පව් අහෝසි කිරීම කියලා. එහෙම නැත්නම් මේ කෙලෙස් විනිවිදිනවා කියන එක එහෙම නැත්නම් කෙලෙස් වලට පශ්චාත්තාප වෙන්න එපා. මේ කෙලෙස් එතන එතනම ලොප් කරන්න ක්‍රමයක් තියෙනවා. මේ කෙලෙස් එතන එතනම වඳ කරන්න ක්‍රමයක් තියෙනවා. කෙලෙස් එතන එතනම ලොඳ කරලා දාන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සතිය ඒ තරම් බලවත්. ඒක වෙන්න යන්න අරින්න ඕන. ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් බලන්න පුරුදු විදියටම අරමුණේ ඉන්න පුළුවන් නම් අතරමැද කෙලෙස් නැහැ. ඒක නිසා බරපතල දෙයකට ගිහිල්ලා ආවට පස්සේ නොතැලී ඉන්න පුළුවන් නම් බරපතල කෙලෙසයක් කපන්න පුළුවන්. ඒ නිසා මේක සාමාන්‍යයෙන් අද දෙවෙනි දවසේ නිසා ටිකක් අතර වැඩි ඇති. මොකද්ද මේ වැඩමුළුවේ. නමුත් තාම වැදගත් පාඩමක් යෝගාවචරෙක් විසින් දත යුතු මේ කෙලස් කපන ක්‍රමය. මුලදී සතිය නම් අගදී සතිය නම් මැද කෑල්ලේ කෙලස් නැහැ. ඒකයි ඒක දැනගන්න තියෙන ක්‍රමය. ඒ නිසා ඒ සද්ද නැති කරන්න යන්න එපා. සද්ද වලින් පස්සේ ආපහු ආන මේ සක්මන්ට හිත දාලා යන්න පුළුවන් නම් සක්මනට ගමනක් ගිහිල්ලා ගෙදර වගේ ඒක ලොකු ශක්තියක්. ආන්න ඒක පුරුදු කරන්න ලෑස්තිලා යන්න. අවසන් ලිඛිත ප්‍රශ්නය ආදුනිකයෙක්මි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානයේදී පළමුවෙන්ම මම මෙතන හිඳිමි ඉඳගෙන සිටිනා ඉරියව්ව දෙස සතියෙන් බලා සිටියා. වම් නාස්කුහරයේ සිට වම් නාස්කුහරයේ පිට බිත්තියේ හුස්ම රැල්ල වදින බව ඉබේම දැනුණා. එදෙස බලා සිටිනා විට ආශ්වාස දිග හා සිසිල් බවත් ප්‍රාශ්වාසය කෙටි හා උණුසුම් බවත් දැනුණා. හුස්ම රැල්ල ස්පර්ශ වන ස්ථානයේ වරින් වර වෙනස් බවක් දැනුණා. මද වේලාවකින් ඉක්මනින් ඉක්මනින් ස්පර්ශ වන බව දැනුණා. තව ටික වේලාවක් එදෙස බලා සිටින විට වරින් වර තිතක් මෙන් වදිනා බව දැනුණා. ස්වාමින් වහන්සේ ටික වේලාවක් එදෙස බලා සිටියේදී ඔළුව මදක් ගැහෙනවා මෙන් දැනී ඉන්පසු ඉහළට ඇදී යන බවක් දැනුණා. නැවතත් හුස්ම දෙසට පමණක් සිත යොමු වුණා. තවත් ටික වේලාවකින් පෙර පරිදිම ඉහළට ඇදී ගියා. නැවතත් හුස්ම ස්පර්ශය වන බව දැනුණා. ස්වාමින් වහන්සේ කිහිප විටක්ම එසේ සිදු වුණා. එක් වතාවකදී ඉහළට ඇදී ගොස් අහසේ යමක් පාවෙනවා මෙන් දැක්කා. නමුත් ඒවා මොනවාදයි කියා නම් කිරීමට දන්නේ නැහැ. හඳුනන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ නැවත නැවතත් පළමු ආකාරයටම වේගෙන් ඉහළට ඇදී ගියා. වරින් වර සිතුවිලි ආවත් මට බාධාවක් උනේ නැහැ. බාහිර ශබ්ද ඇහුණත් ඒ කිසිවක් මට බාධාවක් උනේ නැහැ. එක්වරක් මට කයේ සැහැල්ලු ගතියක් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ සියල්ල සිදුවීමට පැය එකහමාරක් පමණ ගත වී තිබුණා. අපහසුතාවයක් දැනෙන්නේ නම් කොපමණ වේලාවක් අපහසුතාවයක් නොදැනේ නම් කොපමණ වේලාවක් ආනාපාන සති භාවනාවේ සිටියාට කමක් නැද්ද? සාර්ථක ලෙස ඉදිරියට භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙසක් ලබා දෙනමෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාවේදී පළමුව සිටිනා ඉරියව්ව දෙස මදක් සතියෙන් බලා සිට වම් වම දකුණ වශයෙන් සක්මන් කළා. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන් සක්මන් කළා. ගරු ස්වාමින් වහන්සේ පාදයේ ඔසවන ගෙන යන විට පාදයේ සැහැල්ලු බවද තබන විට පාදයේ දිගටම මස්පිඩු තද වෙන ආකාරයේද දැනගත්තා. සක්මන් සක්මන් පතයේ වැලි අඩු තැන් වැඩි වැඩි තැන් ස්පර්ශ වීමේදී දැනුණා. සිසිල් බව අඩු වැඩි වන තැන් පොළවේ දැනුණා. පාදයේ ඔසවන විට දනහිස් නැමෙන ආකාරයත්, තබන විට දිගහැරෙන ආකාරයත් දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දවල් කාලයේ මෙසේ භාවනා කළත් පාන්දර සක්මන් කරද්දී විනාඩි 15ක් පමණ සක්මන් කරද්දී ඇස් දෙකට ක්ලාන්තයක් මෙන් දැනේ. සක්මන් කිරීමට අපහසු නිසා ආනාපානයට ඉඳගත් පසු හුස්ම රැල්ල වදිනවා හරියට නොදැනෙන නිසා දෝ මට නිින්ද යනවා මෙන් දැනේ. කාරුණිකව ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලා සිටිමි. එදිනෙදා වැඩ කටයුතු වලදී සතිය පැවැත්වීමට උත්සාහ කරමි. ගොඩක් වෙලාවට පවත්වන ප්‍රධාන ඉරියව්වට පමණක් සතිය පැවැත්වීමට හැක. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මේ ආත්ම භාවයේම සසර දුකින් අත් මිදේවා පතමි. ඔබ බොහොම උනන්දුවෙන් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. නමුත් මේ යෝගාවචරයාගේ දන්න දෙයට සාපේක්ෂව නොදන්න දෙයට සතිය පිටවන්න හැරෙන්න හදන්නේ ආනපන දැනෙන වෙලාවේ සතිය තියෙනවා දැන් ආනපන නෑ කියලා දන්න. ඒ වගේම අහතට යනවා වගේ පේනවා මොනවදෝ පේනවා නම් කරන්න බෑ. Taman නොදන්න ශේෂ්ත්‍රික දැන් ටික ටික ටික හැතිරෙන්න පටන් ගන්නවා. සක්මන් කරගෙන ඉන්නකොටත් තෝන්තු වෙනවා. මොනවා වෙනවද දන්නේ අන්න ඒ වගේ ඒ නොදන්න ශේෂයකට යනකොට සතිය සීලය කඩාගත්ත සමාවෙන්න සද්ධාව කැඩලා නැත්නම් ඒකට අපි කියනවා භාවනා සද්ධාව කියලා. ඒලයි සීල කැඩෙන්නේම නැහෙනි. සතිය කඩා ගන්නත් එපා. ඒ නිසා දන්න ශේෂ්ඨයක සිට නොදන්න ශේෂ්ඨයකට යෑම තමයි මේ විපස්සනාව කියන්නේ. ඒ නිසා දන්න ශේෂ්ඨයේදී හොඳට ඒකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොඳට බලා ගන්න. ඒකල බලාපොරොත්තු වෙන්න දැන් ඉතින් නොදන්න දැනට යනවා. කොච්චර යන්න පුළුවන්ද කියන එක තමයි යෝගාවචර ක්‍රමේ දියුණුව. නිවන තියෙන්නේ නොදන්න තැනක කියලා හිතා ගන්න. දන්න තැනක ඉන්නා තාකල් නිවන පලාතක නැහැ. පිරිවෙන් වල නැහැ. විශ්වවිද්‍යාල වල නැහැ. සුපර් මාකට් එකේ නැහැ. පට වියපෝ තේජෝ වල නැහැ. ඒව ගෙවෙච්ච තැනක් එනවනේ. ගෙවුනට පස්සේ තේරෙනවනේ දැන් ඔක්කොමත් ගෙවිලා අරමුණකුත් නැහැ. සතියක් තියෙනවායි කියලා. ඉතින් හිතා ගන්න ඕන දැන් නම් මේ හරිය නිවන තියෙන්න ඉඩ තියෙනවා. මේකට සද්ධාව තියෙනවා මේකට සීලය අදිෂ්ඨාන කරගෙන යන්න පුළුවන් නම් මෙන්න මේකෙදී සතිය පැවැත්වීම දන්නවනම් උන්ද මායයටත් අහු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එයා ඉන්නේ හිත ඉරියව්ව එයාවත් දන්නේ එයා දකින්න දේ එයා දන්නේ නැහැ මොනවද දකින්න බව දන්නවා. දන්න තැන ඉඳලා තමයි මෙතෙන් ආව බවක් දන්නවා. මෙතෙන්දි කියන්න බෑ මොකද වෙන්නේ කියලා. එතකොට විශාල සත්පුරුෂයාට විශාල ශක්තියක් ඇති වෙනවා. අසත්පුරුෂයාට බයක් ඇති වෙනවා. අර නොදන්න ශේෂ්ඨේ නිසා. ඉතින් ඒකට කියනවා ඒ නොදැනුවත්කම නොදන්න දේ පිළිබඳ බය තියෙන මිනිහා නිවනට බයයි. මම නැවතත් කියනවා නොදන්නා ශේෂ්ත්‍රයට බය තියෙන මිනිසයා නිවනට බයයි. අපි මෙතෙක්කන් නිවන නොදක තියලා තියෙන්නේ නිවන මේ ළඟ නැති නිසා නෙවෙයි. අපි නිවනට යනකොට බයයි. ඉතින් ඒ නිසා නිතරම ලයිට් දාගෙන කට්ටියත් එක්ක කානිවල් වලට වෙලා සද්ද කර කර වේදනා කර කර ඉන්නවා. මොකද මේ නොදන්න දේට තියෙන බය නිසා. බුදුරජාණන් කියනවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ නොරිංගවන් කැලේකට ඵලයන් හිස්තැනකට ඵලයන් ගහක් මුලට ඉල්ල බලපන්. ඉතින් යන්නත් බයයි ඉන්නේ මේ අර තනි වෙන්න බය එකන. ඒ නිසා මේ පෙරණිමිටි එනකොට ඒක යෝන්සමංස් කාට දාලා එහෙම නැත්නම් සෙල්ලක්කාරකමට අරගෙන ඉදිරියට යන්නයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒ නිසා පාර වැටලා තියෙනවා. කරුණා කරලා ඒ ශේෂ්ත්‍රයට දවසින් දවස අභීතව ඉදිරියට යන්න ගිහිල්ලා අපේ අරමුණු නැති දෙයක් නැත්නම් අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන් කියන එක තමයි ඊගාව පාඩම කියලා හිතාගත්තර කමන්නේ. හොඳයි අපි අදත් අරගෙන තියෙනවා පැයකුත් විනාඩි 25ක් විතර කාලයක්. අපිට විනාඩි 35ක් විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි ඒ නිසා ඒ අනුව විනාඩි 35ක කාලයකට පස්සේ නැවත තුනට රැස් වෙනවා පරියංක භාවනාවට සාමක පරියංක භාවනාවකට මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.